ඒ ඒ ප්‍රශ්නින්ම මාතෘකාවට අවධානය යොමු කිරීමක් තමයි කරන්නේ. ඉතින් මේවා කත්තු කම්මිතා ප්‍රශ්න කියලා කියනවා. යමක් කියලා දීමට ඉස්සල්ලා සභාවෙන් ප්‍රශ්නයක් අහන්න. ඒකෙන් අදහස් කරන්නේ සභාවෙන් උත්තරයක්. සභාවට කියන මම දැන් ඊවට කතා කරන්න හදන්නේ මෙන්න මේ මාතෘකාවයි කියලා. ඉතින් ඒක සර්වචන් වහන්සේත් පාවිච්චි කරපු පක්‍රමයක් නැත්නම් ක්‍රමයක්. මේ දසුත්තර සූත්‍රේ පුරාවට සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ ඒක තමයි කරන්නේ. ඊට පස්සේ ඒ ප්‍රශ්නෙට පොදු තනි මාතෘකා උත්තරයක් දෙනවා. නව අනුපුබ්බ විහාරා දත යුතු සුවිශේෂ ඥානයකින් දත යුතු කාරණා නම් මේ මොකද්ද කියලා ඇහුවොත් දෙන තියෙන කෙටි උත්තරේ තමයි නව අනුපුබ්බ විහාරා අනුපූර්වයෙන් මේ ශාසනය හඳුනාගට තියෙන නැත්නම් යෝගාවචරයක් දත යුතුයයි බුදුරජාණන් වහන්සේ හිතන ලැබුම් පොළවල් නමයක් තියෙනවා තානායම් නගයක් නමයක් තියෙනවා විහාර නමයක් තියෙනවා ඒවා අතර තියෙන සියුම් අර්ථ ભેද සුවිශේෂ ඥානකින් තමයි අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒක අමාරුයි අවුල් මනසකින් එහෙම නැත්නම් වික්ෂිප්ත මනසකින් එහෙම නැත්නම් නොඇසු නොවිරු මනසකින් එහෙම නැත්නම් සමාධි මට්ටමකටපත් වෙච්ච නැති මානසිකින් කොහොමඩක්වත් දැනගන්න අමාරුයි. ඒ නිසා කෙනෙක් සාසනයක් ලැබිච්ච කෙනෙක් ඒ සාසනයේ තියෙන මේ නව අභිඤ්ඤය ධර්ම දැනගන්න ඕනේ නම් එයා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ එහෙම දෙයක් සාසනේ තියෙනවා කියලා. දෙක එකට නව අනුපුබ්බ විහාරා කියලා සාසනික වශයෙන් කෙටි නමක් දීලා තියෙනවා උද්දේශ වශයෙන්. ඊට පස්සේ කෙනෙක් උනන්දු නම් එයා ඊට පස්සේ නිද්දේශ වශයෙන් ඒ නමය නම් අර විස්තර නමේ නමයට කඩලා පෙන්නනවා. ඉතින් මේ නමයට කඩපුවාම පේන පළවෙනිම විහරණය නැත්තම් තිප්පොළ නැත්තම් නැවතුම් පොළ එහෙම නැත්තම් මානසික தત્ත්වයේ තමයි මේ ශාසනයෙහි ඉදාවුසෝ බික්කු විවිච්චේව කාමෙහි විවිච්චේව අකුසලෙහි ධම්මේ යම් භික්ෂුවක් මෙතන භික්ෂුව කියලා අදහස් කරන්නේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කෙනාට භික්ෂුව කියලා නම දෙනවා. ඒ භික්ෂුවක් විවිච්ඡේව කාමෙහි කාමයන්ගෙන් වෙන්ව විවිච්ඡේව අකුසලෙහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ඒ කියන්නේ මෙතන සඳහන් කරන්නේ වීතික්කම භූමියේ කෙලස් සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන කායික දුස්චරිත තුනත් බොරු කේලාම් හිස් වචන පරිස වචන කියන වචී දුස්චරිත තුනෙමුත් අයින් වෙච්ච කියන එක. එහෙම නැත්නම් වීතික්‍රමණේ වෙන්නේ නැහැ. සතෙක් මරණ මට්ටමට ගියාට හිතාමතා සතෙක් මරණ උල්ලංඝනය සිද්ධ වෙන්නේ නැහැ. හොරකමක් සිද්ධ වෙන්නේ නැහැ. කාමීත්‍යචාරයක් සිද්ධ වෙන්නේ නැහැ. බොරුව කේලම හිස් වචන පරිස වචන කියලා චේතනාපූර්වකව වචනෙන් සිදුවෙන දුස්චරිත සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අන්නෙවෙනි කෙනෙකුට එහෙම නැත්නම් මේ සුදුසුකම් මූලික සුදුසුකම් ඇති කෙනෙකුට සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං පටමඥාණං උපසම්පජ්ජ විහෙරති අට අවස්ථාවක් තියෙනවා. මේ කාම ලෝකයේ ඉක්මවීමෙන් පස්සේ ලබන රූප ලෝකයට පිවිසිතලා පිවිසිලා ඒ ලෝකයේ තියෙන සැප සම්පත්තික බුද්ධ විදින් මේ මේ ජීවිතේදී. ඉතින් ඒ සඳහා ඒ කෙනා අවබෝධ කරගන්න ඕනේ විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලයේ ධම්මේ කියන විදිහට මේ වස්තුකාම ක්ලේශකාම යම් ප්‍රමාණයක් දුරුවන් කරාට පස්සේ ඒ කෙනාට ඒ පරිඋත්ථාන කෙලෙස් වලින් අයින් වෙච්ච බවට තියෙන ලකුණ තමයි මේක බොහෝ විට වරදවා ගන්න එකක් නීවරණ කියන එක අඳුර ගන්න ලැබෙන එක. නීවරණ ගොදුරු ගෝචර වෙන්නේ අදාළ වෙන්නේ පරිඋත්ථාන කෙලෙස් එමෙතම් වීතික්‍රමණ මට්ටමේ සමාජ උල්ලංඝනින් අයින් වෙච්ච කෙනාට ඊගාවට හම්බෙන පාඩම් පන්ති අභ්‍යාසයේ තමයි නීවරණ. නිසා නීවරණ කියන්නේ බාධාවක්වත් නීවරණ කියන්නේ කරදරයක්වත් නෙමෙයි මම දැන් පරිඋත් වීතික්‍රම කෙලෙස් වලින් අයින් කියන එකට එක පැත්තකින් බලනකොට සතුටට කාරණාවක්. මට දැන් තියෙන වීතිකම කෙලස් නෙවෙයි. ඒක අයින් කරාට පස්සේ අනිවාර්යයෙන්ම යාට ඊගාවට මේ පරිඋත්ථාන කෙලස් මතුවෙනවා. ඒ නිසා පරිඋත්ථාන කෙලස් කාට හරි ආපුවාම ඒකේ නයිසాత බඳගෙන අඬනවා තමයි. මං වාඩි වෙච්චාම මට කාම අරමුණු වෙනවා. මට ද්වේෂ අරමුණු ව්‍යාපාද වෙනවා. නැත්තම් නිතිමත එනවා. එහෙම නැත්තම් අතීත අනාගත පිළිබඳ පශ්චාත්තාප සහ අනාගත තිගැස්සීම් හිතට එනවා. කුතුහල එතෙන් සැකේනවා. ඉතින් මේ පහෙන්ම කියන්නේ යාට වීතික්‍රමණේ වෙලා නැහැ කියලා. gedara dore හිටියානම් ඔය කියන වස්තුකාම ක්ලේශ කාම වලින් අයින් වෙලා නැත්තම් ඔතනින් අතර වෙන්නේ නැහැ. කාමච්ඡන්දයක් ආපු ගමන් කාමීත්‍යචාරයට යනවා. ව්‍යාපාදයක් ආපු ගමන් සත්ත්ව ඝාතනයට යනවා. නිජමතක් ආපු ගමන් පැත්තකට ලැබුදිය ගන්න. උද්දච්ච කුක්කුච්ච කියන අතීතනාගත දේවල් වලට ආවනම් පටලවාගෙන ගහ බැන ගන්න. අට්‍යත් එක්ක බාධ වලට යනවා. විචිකිච්ඡාව ආවන බුදුහාමුදුර ඇතැල්ලා වෙන ආගමකට යනවා. ඉතින් එව්ව දැන් නැහැ. එව්ව නැති වුණාට පස්සේ ඒකෙම මල්ලි වගේ ඊගාව කෙලස් පන්තිය තමයි මේ නීවරණ කියලා කියන්නේ. ඒක නිසා ඒක නා දැනගන්න ඕනේ මම gedara dore ඉන්නකොට ඊට වැඩිය ලොකු කෙලස් වලින් යට වෙලා ඉන්න නිසා මේක පේන්නේ නැහැ. දැන් ඒ බරපතල කෙලස් ටික අයින් කරාට පස්සේ දැන් අපිට ගෝචර වෙන්නේ අදාළ වෙන්නේ අභිමුඛ වෙන්නේ ආපాతගත වෙන්නේ මේ නීවරණ. නිසා නීවරණ මට්ටමට එනකොට අපි සෑහෙන ලොකු පණ්ඩප්පත්තියක් ඉවර කරලා තියෙනවා. නිසා නීවරණ කියලා කියන්නේ බරපතල කෙලෙස් දැන් නැහැ. ඊගාව කෙලෙස් පන්තිය. ඉතින් ඒක දන්නේ නැති කෙනෙක් මේ පරිඋත්ථාන කෙලස් මතුවෙච්චාම පශ්චාත්තාප වෙනවා මම මෙච්චර වීතික්‍රම කෙලස් ඉක්මවුවට පස්සේ තමයි මට මේක එන්නේ කියලා දන්නවනම් එයාට එච්චරම කනගාට වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා සුතමේ ඥානේ තියෙන, චින්තාමේ ඥානේ තියෙන කෙනෙකුට හිතා ගන්න පුළුවන් දැන් මගේ වීතිකම කෙලස් නැහැ. උල්ලංඝනය වෙන මට්ටමේ කෙලස් නැහැ. ඔය හිතට ඇවිල්ලා හිතට බද දෙනවා. හැබැයි කයින් වචනේ විතික්‍රමණය වෙලා නැහැ. මේක සමාජ ධර්මවලදී උගන්වන්නේ ආචාර ධර්මවලදී උගන්වන්නේ එහෙම නැත්නම් ශිල්පදෝදී උගන්වන්නේ සතෙක් මැරීම හොරකමක් කාමීත්‍යාචාරය බොරු කේලම් හිස්වචන පරිසවචන වුණා නම් තව එක්කෙනෙක් දන්නවා අඩු ගන්න. ඒක නිසා ඒක කයින් වචනෙන් එලිපත් එලිවලා එලි දක්වලා වීතික්‍රමණේ වෙලා. දැන් මේ පරිඋත්තාන කියලා කියන්නේ ඒ තව කෙනෙකුට දැක ගන්න බෑ. හැබැයි Tamanට වැටෙනවා මගේ හිත ආතුර වෙලා. හැබැයි මම සතෙක් මරණ මට්ටමට ගිහිල්ලා නැහැ. හොරකමකට ගිහිල්ලා නැහැ. හැබැයි ඊට ආසන්න තැනට හිත ඇවිස්සලා තියෙනවායි කියලා ඔය නීවරණ මතුවෙච්චාම ඒ කෙනාට වසන් ගන්න බෑ. හැබැයි ඒ කෙනා ඒක සමාජයෙන් වසන් ගගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. කාමච්ඡන්දේ ආවට ඒක කියන්න යන්නේ ලැජ්ජ වෙලා මං වගේ කෙනෙකුටත් අනේ කාම අදහසක් ආවා. එහෙම නැත්නම් මං වගේ කෙනෙකුටත් ද්වේෂ අදහසක් ආවා. මං වගේ කෙනෙකුටත් නිදිමතක් ආවා. මං වගේ කෙනෙකුටත් අතීත අනාගත හිතවිලි ආවා. මං වගේ කෙනෙකුටත් බුද්ධ හති උත්තරමයන් පිළිබඳ සැකයක් ආවයි කියලා ඒක අකුලගෙන පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒක පශ්චාත්තාප වෙනව වෙනුවට මේකට මූණ දෙන ගතියත් පශ්චාත්තාප වීම පශ්චාත්තාප වීමත් අතර තමයි සදාචාරය තියෙන්නේ. ආගම සදාචාරයට බර නිසා කියනවා ආවට කියන්න එපා. ඔක යටපත් කරගෙන හිටපන් කියලා. විපස්සනාදි කියන ආවන මූණ දීපන් කියලා. ඉතින් මේ පුද්ගලයෙක් මේක විචක්‍රම කෙලස් අයින් කරලා පරිඋත් ทาน කෙලස් කියන අභ්‍යාස පන්තියට ගිහිල්ලා එනේන විචක්‍රම කෙලෙසට මූණ දෙනවද එහෙම නැත්නම් ඒක යටපත් කරන්න ගිහිල්ලා අන්තිමට මානසික අසහනයකටපත් වෙනවද කියන එක අපි එක එක්කෙනෙක් විශ්ලේෂණගත යුතු ප්‍රශ්නයක්. අපේ බුද්ධ සාසනේ මේ ගෞතම සරුවච්චන් වහන්සේගේ සාසනේ බුද් ලංකාව කියන රටේ අවුරුදු 1000ක් විතර තිබිලා තියෙනවා. මේවා එකක්වත් වසංගලා නැහැ. කෙලින්ම කතා කරලා එතන එතන ඒවට විසඳුම් දීලා තියෙනවා. මොකද දෙන්න තරම් කල්යාණ මිත්‍රයෝ ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඇති වෙච්ච මේ විදේශ ආක්‍රමණ බැමිණිටියා සාය එහෙම නැත්නම් ව්‍යසන නිසා අපිට ඒ තරම් ප්‍රවීණ උතුමන් නැති නිසා ඒකට මූණ දෙන්න යන්නේ දැන් ඒක වසන් ගන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා කාමච්ඡන්දයක් ආවට ඒක පෙන්වන්නේ නැහැ. ව්‍යාපාදයක් ආවම ඒක පෙන්වන්නේ නැහැ. නිජපතක් ආවම ඒක පෙන්වන්නේ නැහැ. උද්දච්ච කුක්කුච්චක් ආවම පෙන්වන්නේ නැහැ. විචිකිච්ඡාවක් ආවම පෙන්වන්නේ නැහැ. ඒක හොඳයි සමාජ පැවැත්මට. ඒක හොඳයි ආචාර ධර්ම සඳහා. ඒක හොඳයි දීමපියෝ එහෙම කරන්න ගියොත් දරුවෝ හදන්න බෑනේ. ඒ දරුවන් ඉදිරි පිටාවේ පෙන්වන්නේ නැහැ. නමුත් ඒක මොකද්ද උත්තරේ කියලා බැලුවොත් හැමදාම මේක යට කරගෙන ඉන්න ගත්තොත් ඔක පිළිකා වෙන්න ඉඩ තියෙනවා, දරුණු රෝග වෙන්න ඉඩ තියෙනවා, මානසික අසහන වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේක මූණ දීලා මේ ඒ නීවරණ ධර්මයට මූණ දීලා ජය ගන්න වෙලාවක් ආවනම් සාමාන්‍යයෙන් ගිහි පැවිදි පවුල් කන වගකීම් බහර කෙනෙකුට හිතා ගන්න බෑ මේක ජය ගන්න පුළුවන් වෙයි කියලා. ඒක සාධාරණයි. මොකද හේතුව මෙවුවා තාමත්ම ගැඹුරු මනුෂ්‍ය ජීවිතයේ ආවේග යට කරන්න බෑ කියන එක තමයි සාමාන්‍ය ඕන කෙනෙක් හිතන්නේ. ඉතින් මේක යට කරන්න පුළුවන් ක්‍රම දෙකක් බුදුජානනාංශයේ දේශනා කරලා තිනවා. සමතෙන් මේක తాවකාලිකව ඔබල තියන්න පුළුවන්. විපස්සනායෙන් කපලා දාන්න පුළුවන්. අන්න ඒකට මුණ දෙන කෙනා මේක හැම වෙලාවෙම යට කරගෙන ඉන්නේ කමඨාන් සුද්ධ කරන කෙලින්ම කියනවා. යට කරන හිටියොත් මේ ඇතුලේ මේ කුණු ගොඩක් අරගෙන මුල්ලක කුල්ලකින් වහලා තිබ්බා වගේ මේක පැහි පැහි පැහි පැහි නරක වාතය ඇති කරමින් පුස් කරනවා. හෙලි කෙරුවට පස්සේ ඊට වැඩි වෙනස් තත්ත්වයක ඒක ඊට පස්සේ තවදුරටත් විස වායු ඇති කරන්නේ ප්‍රශ්නෙට මුණ දුන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ කාම ලෝකේ ඉඳලා රූප ලෝකයට ඉදිරියට යනකොට මේ අභියෝග රාශියට පිළිගන්න වෙනවා. කාම ලෝකෙම ඉන්න එකනා මේක වසංගලා මට නීවරණාවයි කියලා කාටවත් කියන්නේ නැහැ. කිව්වොත් එහෙම තමන්ගේ සමාජ තත්ත්වයට හොඳ නැහැනේ. තමන් මේ පෙන්නගෙන ඉන්න සීලවන්ත ජීවිතයට හොඳ නැහැනේ. ආචාර ධර්ම වලට හොඳ නැහැනේ. නමුත් මෙහෙම හැමදාම මේක යට කරගෙන ඉන්න බෑ. කොයි වෙලාව හරි මල පනිනවා. මල පනිනවා කියන එක තමයි ව්‍යායක විතික්‍රමණය වෙනවා. උල්ලංඝනය වෙනවා. කොතනකින් හරි කාමචන්දේ ආපම කාමීත්‍යචාරට පෙළඹෙනවා. එහෙම නැත්නම් ද්වේෂය යටපත් කරගෙන හිටපුවාම මිනිමරපක දක්වා යන්න ඉඩ තියෙනවා. නිදිමතත් ඒ වගේ තමන් භයානක තත්ත්වවලටපත් කරන්න ඉඩ තියෙනවා. අතීත නාගත පිළිඳ පශ්චාත්තාව සහ අතීත උනන්දු ආවට පස්සේ විවිධ මානසික රෝග ඇති වෙනවා ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් ડિප්‍රෙෂන් අනම්මනම් කිය කිය ඉන්නේ ඕක තමයි. විචිකිච්ඡාව ආවට පස්සේ බුදුහාමුදුරුත් එක්ක කරන්න බෑ මේක. බුදුජානකගේ ටිකක් අමාරුයි. ඊට වඩා හරි ලේසි මෙන්න මෙයා ළඟට ගියොත් මෙයා ළඟට ගියොත් පේනියක් ඇහුවොත් දෙයයන් ආන්තිය දැහුවොත් කියලා එමීට අනිත් පැත්තට යනවා. නමුත් අනි හිත හිර කරගෙන ඉන්න එක නෑ මොකුත් කරන්නේ නෑ හිත ඇතුලේ තියාගෙන ඉන්නවා. නමුත් ඒකට උත්තරේකුත් නෑ. ඉතින් මේ උත්තරේ තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. මෙයාගේ මේ නීවරණ පහත් වැඩ කරන කෙනාගේ ප්‍රධාන වශයෙන් ඒ නීවරණ පහ කාම ලෝකයෙන් එහාට යන්න දෙන්නේ නැතුව බරු බැඳා වාගේ ඇදලා තියෙනවා. අන්නේ එක එක නීවරණයක් අයින් කරාට එක එක ධානාංගයක් පුහුණු කරන්න ඕන. පුහුණු කරපුවාම මේ නීවරණය මෙන්න මේ ධානාංගෙන් අයින් වෙනවා. මේ නීවරණය මේකෙන් අයින් කරනවා කියලා ඒ ධානාංග සහ මේ නීවරණ අතර හටනක් හිත ඇතුලේ මූණට මූණලා සටනක් ඇති කරගන්නවා. ඉතින් ඒකෙදී කාමච්ඡන්දේ කියන එහෙම නැත්නම් මේ කාම වස්තුන් කෙරෙහි තියෙන වස්තුකාමයට ආශාව තමයි ගිහිගේ කියන්නේ. ගිහිගේ අපි වස්තුවට කාම වස්තු ගොඩ ගහගෙන ඉන්නේ. ඒකිට රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න, පහස ලබන්න, බොත්තමත් අදකල පමණින් සියල්ල ලබන්න පුදුම මහන්තියක් වෙනවා. ඒකට කියනවා වස්තුකාමය කියලා. ඕක දාලා මෙහි ආවට පස්සේ අර ගෙදර තිබුණ හොල්මන් ටික ඔක්කොම ඔළුවේ වැඩ කරනවා. ඒකට කියනවා ක්ලේශ කාමය කියලා. තමයි යම් තැනකින්ද මෙතෙන්ට ආවේ. මෙතෙන්ට ඇවිල්ලා ඇත්ත එක වහගත්ත ගමන් අර ගෙදර තියෙන හොල්මන් ටික පිටිපස්සෙන් එනවා. ඒ ක්ලේශකාම අයින් කරනවා කියන එක දැන් මේ වගේ පිරිසකට වස්තුකාමයේ කොහොමද දැන් අයින් කරලා අවිලා දින්නේ. දැන් දැන් ක්ලේශකාමයේ ඉන්න පටන් ගත්තා. මොන විදියෙන්වත් අයින් කරන්න බෑ. ඒ නිසා එකින් එකට එකින් එකට හිත වැඩ කරන්න හදනවා ටෙලිවිෂන් එකට ලයිසන්ස් ගත්තත් දන්නේ නැහැ රේඩියෝ එකට ලයිසන්ස් ගන්න ඕනේ අරක කරන්න ඕනේ ගෙදෙට්ට ලයිට් බිල ගෙවන්න ඕනේ වතුර බිල ගෙවන්න ඕනේ ළමයා නාවන්න ඕනේ මහත්තයර කැම ටික හදලා දුන්නත් දන්නේ නැහැ ඉතින් මේ ඔක්කොම ඔලිය වැඩ කරන්න පටන් ගන්නවා. ඊතර හිටියා නම් ඒක ද්‍රව්‍යමය ස්වරූපෙන් තියෙන්නේ. මෙතන තියෙන්නේ ක්ලේශකාම වශයෙන්. ඉතින් මේ කෙනාට කිසිම ස්පාසුවක් නැහැ ගෙදර හිටියා නම් ඔක කෙරුවට පස්සේ ඉවරයි. දැන් මේක කරන්න තෝ කල්පනා කරන්න ගියාම දිග්ගටම හිට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට හිත පිස්සු ඇඳිච්ච වඳුරෙක් වගේ අත්ෙන් අතට පනිනවා පැදුරටත් නොකිය. මොකෙන් මොකට යනවද කියන්න බෑ. අන්න ඒකට කියනවා කාමච්ඡන්දේ. විවිධ කාම අරමුණු වලට හිත පයින් ගතිය. ඉතින් මේ කාම ඡන්දය විවිධ අරමුණු વિશે පයින් ගතිය නිසා බණ භාවනාවේදී කියන්නේ එක අරමුණක හිත ධානයෙන්නේ. নানা ආකාර අරමුණු વિશે හිත දුවන එක තමයි නොදැමුණු හිතක අභාවිත හිතක ක්ලේශකාමී වැඩ කරන හිතක ඇති. ඒක දකින්නේ gedara ඉන්නකොට දකින්න බෑ. මොකද ඒක වස්තුකාමයෙන් වැහිලා තියෙන්නේ. ඒක අයින් කරුවට පස්සේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා අයින් කරන්නේ නැතුව දකින්න බෑ. ඒක නිසා මේ පිරිසක් ආවට පස්සේ මෙහි ඇවිල්ලා කිව්වට පස්සේ තක්මන් භාවනාවක් කරන පරියන්ක භාවනාවක් කරන්න කියලා එක්කෙනෙකුට සතුට මට්ටමට භාවනා වෙලා නැහැ. හිත නන්නත්තාරයි. මොකද නන්නත්තාර වෙන්නේ? gedare ඉන්නකොට ඒක අසීමිත වණුන්ගේ චිත නන්නත්තාර කරනවා, තමන්ගේ හිතත් නන්නත්තාර කරනවා, නන්නත්තාර වීම පොසත්කමක් කියලා හිතාන ඉන්න ලෝකයක් තියෙනවා. ගීගේ කියන්නේ එහෙම එකකට. හිත වහා නන්නත්තාර කරන්න පුළුවන් නම් ඒක තමයි දක්ෂකම, ඒක තමයි බොහෝසත්කම, ඒක තමයි කෙරුවාව, ඒක තමයි කිලිකාරින්ගේ වැඩේ. මෙතෙන් ආවට පස්සේ ඒ කාර්මුණු තියන්න ගියාම අර නන්නත්තර වෙච්ච හිත ඒ කාර්මුණක තියන කියන එක පෙදලා දීලා තියෙන්නේ කැලේ හිටපු කුළුමී හරකෙක් ගෙනල්ලා ගම්මැද්දක බැඳගත්තා වගේ. ඒක කැලේ ඉනකොට එච්චරම කුළු නෑ. ඔහේ රැළට වැටලා ඉන්නවා. කැලෙන් එළියට ගත්ත ගමන් පුදුමාකාර කුළු ගතියක් එනවා. අන්න වගේ අපේ හිත එක අරමුණකට දාන්න ගිය ගමන් හරියට නාස්ලනුවක් දාන්න හදනවා වගේ. මාළුවෙක් වතුරෙන් කොට ගත්තා වගේ. පණුවෙක් දෙකට කැපුවා වගේ. කුළුමිහරකෙක් කැලින් එළියට ගත්තා වගේ. ඒ යෝගාවචරය නම් හිතන්නේ gedara කට්ටිය නම් සීලෙකුත් නැ රැට කාලා බුදි උන් කිසිම සංසාරයක් ගැන හැඟීමක් නැහැ. අපි නම් එහෙම නැහැ. ඇවිල්ලා ෆුල් භාවනා කරනවා කියලා. මෙහි ඇවිල්ලා ඉඳගත්තාම හිත කොයි තූත්තු කුඩේ යනවද කියලා හොයන්න බෑ. දැන් අනේ මේ හිත දැක්කොත් එහෙම අර gedara ඉන්නේ උන් උන් hina වෙයි. මොකද උන්ගේ හිත එච්චරම නන්නත්තර වෙලා නැහැ. මොකක් හරි ඔය ටෙලිවිෂන් එකේ දබන කට අරගෙන ඉන්නවා උදේ ඉඳලා හැන්ද වෙනකන්. නැත්තම් දහල් ලැල්ලක් අවේ ඉඳගත්තාම පැය 6 8 ඉන්නවා. චෙස් ගේම් එකට යනවා, කාඩ් ගේම් එකක් ගන්න ඉවරයි වැඩි. නිදිමත කරන මොනවාරි නිදි බෙත් පෙත්ත ගාව උදේ ගත්ත ඉවරයි. මේකේ බෑ. මේකේ මේ අරමුණේ තියන්න ගියාම වස්ස විලියජාවක් එනවා මහා ලොකුවට අපිත් භාවනාකාරයෝ කියලා ආවා. ඇවිල්ලා අයියා වගේ ඉඳගත්තා. ඉඳගත්තර පස්සේ මේක සරුංගල් අරින්න පටන් ගන්නවා. කිසිම විදියකට ඒ කාර්මණක තියන්න බෑ. ඉතින් මේ පුද්ගලයා අනිවාර්යෙන් පශ්චාත්තාප වෙනවනේ. දැන් මම විශාල සටනකට ආවේ. පටන් ගන්න තේස පරාදයි. ඒක නිසා මේ නීවරණේ නැත්තම් මේ කාමච්ඡන්ද නීවරණය ඇවිල්ලා බැට දෙනකොට ඒ යෝගාවචර තන්නේ අසරණ භාගයටපත් වෙනවා. එහෙම නැත්තම් පරාජිත හීනමාන තත්වයකටපත් වෙනවා. නමුත් සරුවච්චන් ආංශේ සඳහන් කරනවා ඒ කෙනාට සුතමේ ඥානයක් ලැබිලා මේක බණ අහලා හොඳට කල්පනා කරලා බැලුවොත් එයා දන්නවනම් දැන් මගේ හිතේ තියෙන தත්ති වීතික්කම කෙලේශයක් නෙවෙයි පරිඋත්තාන කෙලේශයක් ඒක ව්‍යාපාදේ නෙවෙයි තීන මිද්දේ නෙවෙයි උද්දච්ච කුච්චේ නෙවෙයි විචිකිච්ඡා නෙවෙයි මේක කාම ඡන්දයමයි කියලා දන්නවනම් ඒක හිතේ දක්ෂකමක් කියලා මට දැන් තියෙන්නේ ව්‍යාපාද නෙවෙයි. මයි ළඟ තියෙන්නේ නිදි මත නෙවෙයි. උද්දච්ච කුච්චේ නෙවෙයි. විචිකිච්ඡාය නමයි ළඟ තියෙන්නේ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ තියෙනකොට මේ කාමච්ඡන්දේ දන්නවනම් ඒක බුදුරජාණන්ගේ හිතක තියෙන සූචකී කරුකමක් කියලා කියනවා. ඉතින් කොච්චර කල්යයිද යෝගාවචරේකට ඉඳගත්ත ගමන් ওই පහින් එකක් එනවා. ආපු ගමන් ඉතින් බංකොලොත් වුණා වගේ නිකන් ඇහිදල් කුඩේකට වතුර පුරවන්න ගියා වගේ කිසිම රඳා හිටිලක් වෙන්නේ නැහනේ. අන්නේ වෙනකොට මම දැන් බැටකන්නේ මූණ දීලා ඉන්නේ අන්න අසවල් කෙලෙසට. කියලා එක නම් කරගන්න පුළුවන් නම් ඒ කෙලෙසේ බෙල්ල කඩලා දැම්මා. බෙලෙසේ කෙලෙසේ බෙල්ලට අත තිබ්බා වගේ වැඩක් වෙනවා. නමුත් ඒක වෙන්නේ නැහැ මොකද යෝගාවචරණ සුතමේ ඥානෙ නැහැ. යෝගාවචරගේ චින්තාමේ ඥානෙ නැහැ. එනත යෝගාවචරයට ණය විපස්සනාව නැහැ. එයා කෙලෙසේ එනකොටම කියන අයියෝ බලන්නකෝ මම මෙච්චර වියදම් කරගෙන ඇවිල්ලා මෙහෙමත් කරගෙන ඉවරලා දැන් ලස්සන කොටයක් උඩ වාඩි වෙලා ඉන්නවා. හැබැයි හිත සරුංගල් ලනවා. හිටින්නෙම නැහැ. ඒ කියන්න ගියාවත් ලියන්නේ නිකන් හරියට දික්ක සාද වෙලා වගේ ලියන්න පටන් ගන්න වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ බාහම කොච්චර කිසොක්වත් කරන්න බෑනේ මේ මේ ආසාවල් වැඩි වෙලානේ කියලා ඒක ලියන්නෙම පරාජිත ලියමනක්. ඒ මොකද මෙයා තකතිරුකමට අර කාම ඡන්දේ මගේ කරගෙන. මේක මානව ධර්මයක්. මගේ එකක් නෙවෙයි. මානව හිතකට පිටිකම කෙලස් වහපු ගමන් ඔය පරිඋත් ทาน කෙලස් පහ එකක් එනවා. ඒක මේ මගේ හිත කියලා ගත්ත ගමන් මට පශ්චාත්තාප වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ වගේ කෙලස් වලට මේක මම කියනවාද මගේ කියනවාද මගේ ආත්මය කියනවාද නැත්නම් ඒ කාමච්ඡන්දය ආපුවා මේක ව්‍යාපාදයෙන් වෙන් වෙන හැටි බලන්න. තීන මිද්දෙන් වෙන් වෙන හැටි බලන්න. උද්දච්ච කුක්කොච්චෙන් වෙන් වෙන හැටි බලන්න. එහෙම නැත්නම් විචිකිච්ඡාය වෙන් වෙන හැටි බලන්න. ඒකල හොන්දට බලන්න ආයසරයක් එන්න ඇරලා මේක කාම ඡන්දේමද විවිධාකාර අරමුණු විශ්ේ හැසිරෙන එකද කියලා. අන්න ඒක දැනගන්න එක ඒක දැනගන්න එකම යෝගාචර විශාල ඉදිරි ගමනක් සාසන විශාල දියුණුවක් ඒ වගේම යෝගාවචරයට වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න බැරි තමන්ගෙම නයිසાર્ගික ඥානයකින් අල්ලන්න පුළුවන් එකක්. මේක එනකොටම අල්ලන්න බැරි තාලෙට එන යෝගාචරය පශ්චාත්තාප වෙනවා. කියන්න ලැජ්ජයි. විශේෂයෙන්ම තරුණයන්ට තරුණියන්ට මේක වෙච්චහම කියාපෑමේ කියන්න බැරි ගතියක් වසංගලා තියෙනවා. මොකද සදාචාරී කවුරුහරි ගිහිල්ලා කිව්වොත් එහෙම මම භාවනා කරනකොට මට කාමච්ඡන්දය ආවයි කියලා තරුණියක් හිතන්න ගිහිල්ලා වෙන කෙනෙකුට කිව්වොත් ඒ තරුණියගේ සදාචාරාත්මක ජීවිතේට තර්ජනයක් වෙන්න ඉඩ තියෙනවා. තරුණයෙක් වශයෙන් වුණත් කියන්න යන්නේ නැහැ. ඉතින් මම භාවනා කරනකොට මට හරි වාසියකට හිටියේ ධම්මික හාමුදුරුවෝ එල්බන් වල ඉපදිච්ච කෙනෙක් සම වයස් සුද්දා මම පට්ට ඇරලා කියනවා. මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ වැඩි ඔබ වහන්සේ මගේ ලඟවටවත් ගන්න එපා මාව. පට්ට බඳුරු දහ බඳුරු නොකෑමනා කඩප්පුලි හිතක් මයි ළඟ තියෙන. ඒ නිසා කන් දෙකම රුකුල් දීලා ඇයි කියලා. මෙන්න මෙහෙම අයියෝ උඹ මොනවද මේ බලපන් මං කරපුවා කියලා මට ෆොටෝ පෙන්නනවා. එතකොට එයා ඊට වැඩිය කඩප්පුලිකම් කරලා. උන්න ඕකයි කල්යාණ මිත්‍රත්වය කියන්නේ මේ වසංගලා කොලේ වහලා ගහන එක නෙමෙයි මේක ඕපන් ට්‍රම් සැන්ටෝන ගේම. ඉතින් ඒක අවාසියට හිටලා තියෙන්නේ තද බල කාම යුගයේ ඉන්න අයට අවාසියට හිටලා තියෙන්නේ. එහෙම විශ්වසනීය කෙනෙක් අපිට හම්බ වෙන්නේ කලාතුරකින්. මොකද අපි අනු අවිශ්වාස කරනවා. එහෙම නැත්නම් අපිට සද්ධාව නැහැ. ওই මොනේ කාට හරි ගමන්නේ කියලා දාන්න. ඉතින් ඒක න ඇත්තටම මට වැඩි දියුණු කෙනෙක් නැත්නම් අඩු ගානේ සුතමේ ඥානෙ තියෙන කෙනෙක් ඇත්තම චින්තාමේ ඥානෙ තියෙනවනම් ඕක තමයි සාසනය කියන්නේ. ඔව් අසංගකන කාමච්ඡන්දය ආපුවාම ඒකට යටපත් කරගන්නවා. ද්වේෂය ආපුවාම ඒක යටපත් කරගන්නවා. යටපත් කරයි කියලා මොකද වෙන්නේ? කාපට් එකට කුණු ටික වහලා කාපට් එක දාන එක විතරයි තියෙන්නේ. ඇතුලේ කුණු එකතු වෙනවා. සුද්ධයක් වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි தත්වයක්, ඒ කියන්නේ හිතකට නගින කෙලෙසයක්, එහෙම කෙලින් කතා කරන්න පුළුවන් தත්වයක් ඔය 1940 ගණන් වලට ඉස්සෙල්ලා අවුරුදු 1000ක් විතර සිංහල ඉතිහාසෙ තිබිලා නැහැ. ඔක්කොම යට ගිහිල්ලා තිබිලා තියෙනවා. ඊට ඊට ඉස්සෙල්ලා තිබිලා තියෙනවා ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ sannivedanaye තිබිලා තියෙනවා. ඔය පිට ඔපේ පොත්තේ ඕපේ නෙවෙයි ඇතුලේ තියෙන එක. ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ මේකට හරියට මහන්සි වෙච්ච කෙනෙක් 1901 ඉපදිලා අවුරුදු 13 14 දී පැවිදි වෙලා හැම තැනම හොයලා විදලා තියෙනවා. කවුරු හරි මේ කෙලින් කතා කරන්න පුළුවන් කෙනෙක් කිසි කෙනෙක් කතා කරන්නේ ඒ මොකද හේතුව කිසි කෙනෙක් මේකට මුණ දීලා නැහැ. කිසි කෙනෙකුට එහෙම ඥාණය නැහැ. අනිත් කීව බෑ ඌව කතා කරන්න බෑ කියලා පැත්තකට දානවා. ඉතින් ඒක හම්බ වෙච්ච වෙලාවේ බුරුමෙන් ආපු ස්වාමීන් වහන්සේලා හම්බ වෙච්ච වෙලාවේ කියන්න පුළුවන් වෙච්ච වෙලාවේ ඒ ශාන්සලා කියලා දුන්නාට පස්සේ ඕක දැනගෙන දැකලා මූණ දුන්නේ නැත්නම් කවදාවත් ඕක ගිවම් කරන්න බෑ. වසංගලා කරන්න දෙයක් නැහැ. කෙලින්ම විශ්වසනීය පුද්ගලයාට කමඨාන් සුද්ධ කරන මුවාවෙන් කියන්න ඕනේ. ඔතින් මේ එක කොටසක් මේ කාමච්ඡන්දේ වේ. ද්වේෂය ආවට පස්සේ මට නොදකින් නොපතන් මේ කකුල රිදෙනවා, වැත වහිනවා, මැස්ස වහනවා, ඉතින් নানা ආකාර දේවල් එනවනේ භාවනා කරන්න ගියාම. ඒන හැම දෙයක්ම හිතන්නේ බලන්න මෙච්චර කැප කරලා භාවනා කරන්න ආපුවමත් ඔන්න කවුරු හරි කහිනවා. මැරෙන්නයි තේ මනසට කැස්ස ආපුවාම ලව් කැස්සක් නෙවෙයිනේ ඔක නිකන් සාමාන්‍ය ඇත්තටම කැස්සනේ. ලව් ගැසක් නම් ඉතින් බැන්නට කමන්නේ ගානෝ කෙල්ලෙක් ළඟ යනවා. ඒක නෙවෙයි නෙවෙයි. මේක ඇත්තටම උගුර කහනවනේ. ඉතින් මගේ උගුර කැසන මොනව කරන්නේ? උගුර කැපුවා කැසන කැස තමයි. ඉතින් ඒකට අනුකම්පා කරනකොට ඉතින් 120ක් කිනොට විනාඩි භාගයකට එකෙක් කැසම හත් නෙවෙයි. පැයම කැස. ඒ පර්ත් වල තියෙන 60යි විනාඩියට එකෙක් කැහුවාම ඇති. දැන් මේක විනාඩි භාගයකට කැස්සොත් හරියි. ඒක ඒක විනාඩි භාගයකට සැර එක්කෙනෙක් අයිනවා. ඊගා විනාඩිය තව එකන ඉතින් පැය 120 කැහල ඉවර වෙනකොට පැය ඉවරයි. ඉතින් එතකොට තද වෙනවා එක්ක කනේ මේ ප්ලග් ගහන්න හිතෙනවා. එහෙම නැත්නම් ඒ මනසට මොහොරයක් බඳින්න හිතෙනවා. එතන මේක සවුන්ඩ් ප්‍රූෆ් කරන්න හිතෙනවා. নানা ප්‍රකාර දේවල් හිතෙනවා. මේ එක එක නිදර්ශනයක් ඔය. ඔය කැසක් ඔය එකට. ඊට පස්සේ මේ එන තරහා මේකට කියන නුරුස්නා ගතිය කියලා. මේ නුරුස්නා ගතිය මට මේ ආවේ සතිය වඩන නිසයි කියලා කාටවත් තේරෙන්නේ. ගෙදරින් දදි කැස්සට ගණන් ගන්නෑ. ගෙදරි කවුරු කැස්සත් අඩු ගන්න ඇහෙන්නවත් නෑ අපට. පොල් ගාමින් ඉන්නකොට කවුරු හරි කැස්සනම් පොල් ගාන මැෂින් එකේ සද්ද නිසා කැස්ස කොහෙද ගිහිලා ගෙදර කොයි වෙලාවෙත් කම්මල වගේනේ. දඩ බඩ දඩ බඩ යෝගේ කම්මලේ බල්ලට එන ගැහුවට ගානක් නෑ. මේ ආවට පස්සේ හෙනයක් නෙවෙයි කැස්සත් ඉවසන්න බෑ. මේ කැස්ස නිසා ඇතිවෙන මේ නුරුස්නා ගතිය සතියේ ලක්ෂණයක් කියලා තේරුම් ගන්න පුළුවන් වුණොත් නිසා මේ අවදි භාවය නිසා මේක වෙන්නේ. මේක වෙන්නේ ප්‍රනීත භාවය නිසායි. කියලා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒ මිනිස්සයා ලියාවි මම මෙච්චර වෙලා මෙන්න මෙහෙම ආනපන සතිය වඩාන ගියා. මට එතකොට මෙන්න මෙහෙම කැස්සක් ආවා. එතකොට මගේ හිත ඒ ආනපන සතියෙන් කැස්සට කැඩුනා. ඉතින් එතකොට වේබු සෑඩෝ සඳහන් කරනවා මෙයාට කර්මස්ථානාචාර්යවරය කියලා දෙනවලු. ඔයාගේ සතිය කැස්සට කැඩෙන જાති සතියක්. පුළුවන් නම් බලන්න මේ සතිය ඊට වැඩි ඉහළ මට්ටමට ගෙනියලා කැස්සට නොකැඩෙන જાති සතියක් පාටපත් කරගන්න. එතකොට යාට හිට පුළුවන් වුණොත් කවදා හරි මේ කැස්සත් එනවා ඒති ඒතිත් මට ආනපානේ බලන්න පුළුවන් කියලා මෑට එදාට වාර්තා කරන්න පුළුවන් මට දැන් සාමාන්‍ය කැස්සක් දෙද්දි භාවනා කරගෙන යන්න පුළුවන්. හැබැයි හින ගැහුවොත් බෑ. කියලා ඒ එන මට්ටම සද්ද මට්ටම එන්නේ එන්නේ එන්නේ ඉහළ යන ගතියක් තියෙනවා. මේක බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා යෝගාවචරයට වැටහෙන්නේ මට ඉසියනම් කැස්සක් වරල බලක් ගන්න පුළුවන්. අද වෙනකොට ඊට වැඩි එකක්. එතකොට එකක් කියලා අන්නේ විදිහට මේ ප්‍රගතිය මේ නුරුස්නා ගතියට සාපේක්ෂව ඒ එන බාධකයේ තියේදී සතිය පවත්වන්න පුළුවන් මූල කර්මස්ථානේ බලන්න පුළුවන් මේක ලස්සනට වාර්තා කරන්න පුළුවන්. ආන්නේ විදිහට මේ <clears throat> එන द्वේෂය තමන්ගේ භාවනා මට්ටම තීන්දුව කරන උපමානයක් විදිහට ඉන්ඩිකේටරයක් විදිහට පාවිච්චි කරන්න පටන් අරගත්තොත් සාමූහික භාවනාව තනිකර භාවනාවට වඩා ගොඩක් වටිනවා. මොකද අනිත් ඔක්කොටම ඇත්තට සද්ද කරන්න ඕනකමක් නැහැ. නමුත් ඒ වළක්වන්න බැරි සද්ද වර්ගයක් තියෙනවා. ඉතින් ටික ටික ටික ටික අපි ඒ ඒ සද්ද මැදින් ආනපාන දිහා බලන්න. නැත්නම් මේ මේ පුංචි සද්ද මට කරදර වෙන්නේ මගේ හිත ප්‍රණීත නිසායි. නමුත් මම ඒක යොසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, ප්‍රතිශක්තිය වැඩි වෙනවමයි. ඒක න්‍යාය ධර්මයක්. අපි යම් දෙයකට මූණ දීදී හිටියොත් ඒක පදම් වීමක් වෙනවා. ඒක අපිට පේන්නේ පශ්චාත් බය අඩු ගතියක් වගේ යටහත් පහත් ගතියක් කියලා තියෙන්නේ. නමුත් මේ බුරුම් භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකි කියලා. ඉතින් ඒක දිනු කරගෙන යන්න පටන් අරගත්තොත් තමයි තේරෙයි එnde ende ende ende මේක කරලා gedara ගියත් Taman කහිනකොට Taman පරිස්සම් කරනවා. Taman දන්නවා gedara දොර දිනම් කැතර ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මම වගේ කෙනෙක් කහිනක වටින්නේ මොකද කාට හරි බාධා වෙන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම භාවනා නොකරන කෙනෙක් ඇසයි කියලා මට චෝදනා කරන්න බෑ. ඒ මම ගියාට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මම උපස්ථාන කර කර ඉඳද්දී මම හිමීර දොර වහනකොට එකපාරට දොර වැහුනොත් එහෙම මගේ ඇඟ හීතල වෙලා යනවා. හරියට මට හිතෙන්නේ මම ඉන්න කුටියේ මට වැඩිය වැදගත් ලොකු ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා වගේ. ඉතින් මම ඇති වෙච්ච වැඩේ හොඳ නෑනේ. මම ඉතින් දොර වැහුණ එකපාරට. මගේ ඇති මොකක් හරි සද්දයක් ආවා. ඉතින් කියලා ලොකු සාංශේ මයත් එක ෂා කරනවා ওই නමටත් එහෙම අත්තරද්දක් කියලා සද්දයක් ආවොත් බය වෙනවා. මම ඔබ වහන්සේ ළඟ ඉන්නකොට නම් බය හිතෙනවායි. ඇයි මන්ට වැඩි ලොක්කනේ? හැබැයි නැති වෙලාවක කම්මලේ බල්ලට එන ගැහුවේ නෑ වගේ මගේ කුටියට එහෙම කවුරු හරි ආවොත් මම ළඟින් කොච්චර දෝ සද්ද වෙනවා. හැබැයි මට ඒක වාසියක් තිබුණා. කවදාකවත් මම සද්දයක් පිළිබඳ චෝදනා කළා මගේ ඉතිහාසෙම නෑ. කවදාවත් නෑ. ඒ බුරුමේ පණ්ඩිතාගාමේ භාවනා කරද්දී අපි මේ සයිඩෝගේ කාමරේ ඉස්සලා තියෙන කොරිඩෝ එකේ තමයි අපි භාවනා කරන්නේ. එතන මිදුලට යහ පැත්තේ තට්ටු හතර ගොඩනැගිල්ලක් යනවා. මේ සයිඩෝ බණ කියනවා ඇහෙන්නේ නැහැ. දිග්ගටම එන ගන්න. ඉතින් පිටටින් ආපු කට්ටිය කිව්වා ස්වාමීන්වහන්සේ අඩු ගානේ හැතැම්ම 12500ක් අපි ඇවිල්ලා තිනවා අරණ්‍යයකට හිතලා ආවේ මෙතන බැරි නම මේ කම්මල වගේනේ. උද්දී ඉඳලා හැන්ද වෙනකන් එන ගහනවායි කියලා. ඉතින් ඒ සයඩෝ කියනවා ඉතින් ඔය ඇන ගැහුවට පස්සේ ඕකේ භාවනා කරන එක තමයි කරන්නේ. ඉතින් වෙන කොහොම කරන්නේ? මං ඉස්කෝ මං පණිදාරාමේ ඉන්න කාලෙත් ඒත් ඒ වගේ නෑ මහති ස්ථානේ ඉන්නකොට ස්ථානේ කොට නැගිලි. දවල් 30 ඇන ගහනවලු. අපි තුන් දිනක් එක කාමරේ ඉන්නේ. අනිත් පාර්ට්නර්ද ගොරවනවලු රෑ 30. ඉතින් රෑත් සද්දෙලු දවලුත් සද්දෙලු. මම චෝදනා කරේ නෑ. ඒක නිසා ඉවසන්න වෙනවා. අන්නේ වගේ ද්වේෂයක් එන වෙලාවක මේ ද්වේෂය මේක කාමච්ඡන්ද නෙවෙයි. මේක නිදිමතත් නෙවෙයි. මේක උද්දච්ච කුක්කුච්චෙත් නෙවෙයි. මේක සැකෙත් නෙවෙයි. මේක ද්වේෂය. මේක නුරුස්නා ගතිය කියලා නම් කරන්න පුළුවන් නම් ඒ නම් කරන හැම වෙලාවෙදීම නුරුස්නා ගතියේ තියෙන නපුර අඩු වෙනවා. ඒක ධර්මතාවයක් වඩටපත් වෙනවා. ඒක වෙන් කළා කියන්නේ කාසස් ප්‍රසවාසය නෙවෙයි, කාමච්ඡන්දේ නෙවෙයි, නීතිමත නෙවෙයි, උද්දච්ච කුක්කුච්ච නෙවෙයි, හැකියක් නෙවෙයි, ද්වේෂය. අන්නේ ඉදිරිපත් වෙච්ච කාම නෑ අපි නීවරණේ කියලා හරියටම නීවරණේ නම් කරන්න පුළුවන් නම් ඒක හිතේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් හරියටම එල්ලෙට වෙටි තියන්න පුළුවන් දඩයක් කාර්යයක් වගේ. ඊට පස්සේ නිදිමත එනවා. නිදිමත එනකොට හොඳට මතක තියාගෙන ඉන්න ඔය කාමච්ඡන්ද ව්‍යාපාද දෙක අඩු වුණාට පස්සේ තමයි නිදිමත එන්නේ. ඒක නිදිමත කියලා කියන්නේ දැහැහෙන දියුණුවක් බලන්න කියලා. මොකද කාමේදීදී කවදාවත් නිදිමත එන්නේ නැහැ. මුළු රැය තිස්සේ හැරලානේ. ද්වේෂයක් ආවත් නිදයක් නැහැ. මේ දෙක යන්තම් ඔළුව පාත් කරනකොටම නිදිමත එන්න පටන් ගන්නවා. පරියන්කොල ඉන්න ගියාම යම් විදියකට අරමුණේ හිත එක දිගට පැවැත්වුවා නම් බොහෝම ශීඝ්‍රයෙන් හිතේ ඔය තියෙන කාමච්ඡන්දය අඩු වෙන මොකද අපිට දීලා තියෙන අරමුණ අපි ගත්තොත් හුස්ම එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට මේ හැපෙන ගැටෙන තැන් කියලා කියන්නේ කවදාවත් කාමයේ දනවන අරුණක් නෙවෙයි. දුවට මේ පොයින්ට් එක හිතා ගන්න. සක්මන් කරනකොට දෙන මේ වම දකුණ ඒක කොච්චර ඇසුරුවත් එකෙන් කාමයක් ඇති කරන්නේ නැති අරමුණක් බුදුහාමර අපට දීලා තියෙනවා. ඒ නිසා කියනවා මධ්‍යස්ථ අරමුණ. ඒ වගේ මේක වෙරිෆයි කරන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණ. ඒ වගේ මේක නැවත නැවත ලැබෙන අරමුණ. ඒ වගේ මේක නොමිලේ ලැබෙන අරමුණ. ඉතින් මේ වගේ නොමිලේ ලැබෙන ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් කාමයේ දනවන්නේ නැති මම ඉන්නේ ආස්වාද ප්‍රසවාසී කියලා ඒකම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණ ඒක ඉන්නකොට කාමයට එන්නේ ඉඩක් නැහැ. මේක ද්වේෂය දනවන්නේත් නැහැ. ආස්වාද ප්‍රසවාසී ද්වේෂය දනවන්නේ නැහැ. පිම්බීම ඇකිලිම ද්වේෂය දනවන්නේ නැහැ. ඉඳගෙන ඉනකොට මේ දැනෙන දේ ද්වේෂය දනවන්නේ නැහැ. ඇවිදිනකොට වම දකුණ තියෙන ද්වේෂය දනවන්නේත් නැහැ. නිසා මේ අරමුණේ යම් වෙලාවක් හිත පැවැත්වුවා නම් අනිවාර්යයෙන්ම කාමච්ඡන්දය ව්‍යාපාදය අඩු වෙනවා. එතකොට නිදිමත එනවා. එතකොට මේක කාමච්ඡන්දේ නෙවෙයි ව්‍යාපාදේ නෙවෙයි මේක නිදිමතයි කියලා කාට හරි දැනගන්න පුළුවන් නම් ඒ දැනගත්තට මදි. කාට හරි report කරන්න. කාට හරි කියන්න ඕන. කිව්වේ නැත්තම් මේක පන්නරේ ලබන්නේ නැහැ. ඒක නැත්තම් galvanize වෙන්නේ නැහැ. ඒ නිසා හරියට කියන්න ඕනේ මම වෙනද භාවනා කරනකොට මට ආවේ රාගේ. දැන් අද ආවේ රාගෙන වේ නිදිමත. මෙන්න රාගය ආපුවම ලකුණු මෙන්න නිදිමත ආපුවම ලකුණු. කියලා හරියටම ඒකේ ලක්ෂණ රස එහෙම නැත්නම් වෙන්කොට හඳුනා ගන්න ක්‍රමයේ පිළිබඳව යන මේ ඥාණය යමක් වෙන්කොට හඳුනා ගන්න මේ ඥාණය කවදාකවත් කරදරයක් වෙන්නේ නැහැ. කාමයේ පිළිබඳ ඥානියත් කරදරයක් වෙන්නේ නැහැ අතවාසියක්. ද්වේෂයේ පිළිබඳ ඥානියත් කරදරයක් නෙමෙයි අතවාසියක්. නිදිමත උද්දච්ච කුක්කුච්ච කොයි එක පිළිබඳවත් දැනගන්න එක දැනගන්නවයි කියලා කියන්නේ පටලවා ගන්න නෙවෙයි වෙන්කොට දැනගත්ත ගමන් ඒක ඥානයක් වෙනවා ඒ නිසා මේ නීවරණ පහම හරහා ඥානය පහළ වෙන්න පුළුවන් ධර්මය පහළ වෙන්න පුළුවන් හැබැයි ඒක හරියටම පිරිසිදු කරලා දැනගන්න ධ්‍යාන ලැබුව සමාහට හම්බ වෙන්නේ හොඳට සුත්තමේ ඥානය තියෙනවා හොඳට සාකච්ඡා කරලා කමඨාන සුද්ධ වුණා නම් අපි මේ යන ගමනේදී මේ පහ මගාරවල ගිය එක්කෙනෙක්වත් නැහැ. ඒ එකක්වත් අතවාසියට හම්බුන්නේ නැහැ. හරහා ගිහිල්ලාමයි කරලා තියෙන්නේ. ඒ හරහා යෑමේදී බුදුජානන්සේ ක්‍රම තුන හතරකට පෙන්ලා දීලා තියෙනවා. කාමච්ඡන්දේ ආවනම් නැත්නම් කාමයේ අධික පුද්ගලයෙක් නම් අරමුණු વિશે නන්නත්තර වෙන හිත අධික පුද්ගලයෙක් නම් ඒකාග්‍රතාවය කියන එකම අරමුණක චිත්තක්ෂණ දෙක තුනක් එකට පැවැත්වීම තමයි අරකට උත්තරේ. එනිසා ඒකාග්‍රතාවය කියන ධානාංගය කාමච්ඡන්දේ කියන නීවරණේ යටපත් කරනවා. ඒක ප්‍රතිවිසක් වගේ ඇන්ටිඩෝට් එකක් වගේ. ඉතින් තමයි දන්නවනම් මට බාධා කරන්නේ කාමච්ඡන්දේ කියලා උත්තරේ වශයෙන් කියන්නේ එකම අරමුණේ චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් පවත්තන්න ගිය ගමන් කාමච්ඡන්දෙට ඉච්චින්න බෑ. ඒ වගේම තමයි ව්‍යාපාදය දරන්න බෑ රුස්සන්නේ ඒ ඉන්න ගතිය. අරමුණේ හිත නැවත නැවත දෙතුන් සැරේ හතර පස් සැරේ හය හත් සැරේ එක දිගට පවත්නකොට සියුම් ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. අනේ හිත දැන් හරි හිමේ නන්නත්තර වෙන්නේ නැහැ. හරියට වෙඩි තියනවා තියෙන තියෙන උණ්ඩේ එල්ලෙට වදිනවා. එහෙම නැත්නම් ඊතලෙන් විදලා විදලා විදලා විදලා පුරුදු වෙලා එල්ලෙට වදින ගාන වැඩි වෙනකොට ඒ දුනු ආයට ලොකු සතුටක් එනවා. අන්න වගේ මේ භාවනා අරමුණට හිත මෙහෙවන ගතිය, මූණට මූණ දෙන ගතිය වැඩි වෙන බව කොයි වෙලාවක හරි යෝගාවචරයට වැටෙනකොට මතුවෙන මේ ප්‍රීතිය තියෙනවා නම් ඒ හිතේ ව්‍යාපාදේ නැහැ. ඒ නිසා ව්‍යාපාදයට ප්‍රීතිය ප්‍රතිපක්ෂ වෙනවා. මෙනෙහි කිරීම තියෙන හිත කුසීත ගතියක් තියෙන. ඒකට විතක්කේ කියන අරමුණ වෙනෙහි කිරීම නැවත නැවත කරනවා නම් නිදිමත එන්නේ ඒ ඉස්සර තිබුණ ක්‍රමයට පොල්ලතු කරත්තකින් පොල්ලතු බානකොට නැත්නම් පොල් ලොරියකින් පොල් බානකොට ඒ මිනිස්සු ගණන් කර කර තමයි එළියට දාන්නේ. පොල්ලතු පරත්ත බාන මිනිහා එකයි කියලා කියන්නේ ඒක අවාසනාවන්ත ලකුණක්. නිසා පළවෙනි පොල්ලත් දාන්නේ ලාභයි කියලා. දෙවෙනි එක 2යි 2යි 2යි 2යි 2යි 3යි 3යි 3යි 3යි 3යි 4යි 4යි 4යි 4යි. ඒක බානකොට මිනිහ කරත් වෙනකොට බානකොට එක එක නැවිලා එක එක දේවල් අහනවා. පුල්ලතු කීයද? එසේ මොකක්වත් කතා කරන්න ඉලක්කම දාගෙන දාගෙන දාගෙන දාගෙන යනවා. මොකද නැත්තම් අරවට මට උත්තර දෙන්න පටන් අරගත්තොත් ගාන වර්ධිනවා. ඊකට තිබුණ ක්‍රමේ තමයි ලාභයි ලාභයි ලාභයි ලාභයි කියලා පළවෙනි එක දැම්මා. එසේ දෙවෙනි පොල්ලත් අරගෙන දානකම 2 2 2 2 2 3 3 3 3 3 ඉතින් කාටවත් ඇවිල්ලා කතා කරන්න වෙලාවක් නැහැ මොකද මේ මිනිහා දිග්ගටම ගණන් කරනවා පොල් ගන්නකොට පොල් ගෙඩි දෙකක් අතර ගත්තා දෙකකට ගැහුවා ලාභයි දෙකයි තුනයි පොල් ගණන් කරනවා 100ට ගණන් කරත් පරදින්නේ අන්නේ වගේ අපිට නිදිමතක් එන වෙලාවේ අරමුණක් එක දිගට මෙනෙහි කරන්න ගත්තොත් ඒ මෙනෙහි කිරීම නිසා, ඒ කියන්නේ හිත ක්‍රියාවත් කිරීම නිසා නිදිමත තියෙන ඩාඩු. ඒ නිසා විතක්කේ කියන චෛතසිකය අරමුණට හිත මෙහෙවීමේ චෛතසිකය දන්න කෙනා දන්නවා නිදිමත එනකොට ළඟ ළඟ මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට හිත කර්ම නිවෙන්න පටන් අර ගන්නවා. කර්ම නිවීම කියලා කියන්නේ කුසීත භාවයේ අනිත් පැත්ත. එතකොට යෝගාවචර දැනගන්නවා චිත්ත ධර්ම දෙකක් තියෙනවා. එකක් කුසීතකම, එකක් විතක්කේ. දෙකම චෛතසික දෙකක්. මේ දෙන්නට එක තැන ඉන්න බෑ. අරයා එනකොට මෙයාව දැම්මොත් හරි. මෙයා එනකොට අරයා දැම්ම නම් හරි. ඒ නිසා නිදා ගන්න ඕනේ නම් විතක්කේ නතර කරන්න. මොනවද දෙයේ හිතේ මෙහෙවන gati පොත්පත් කියවන ඒවා කරන්න ගියොත් නැත්නම් විශේෂයෙන්ම කියනවා ටීවී බල බල හිටියොත් සෙල්ෆෝන් බල බල හිටියොත් නිදා ගන්න කියන්නේ නිදා ගන්න බෑ. මොකද අර ඇහි තාම තියෙනවට ක්‍රියාවත් වෙච්ච ශක්තිය. ඉතින් නින්දයන්නේ. ඉතින් ඒක නිසා නිදිමත මෙහෙමයි විතක්ක මෙහෙමයි. මේ දෙක සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්ම දෙක. උද්දච්ච කුක්කුච්ච වෙනුවට ඒ යෝගාවචරයට සුඛය පහළ වෙනවා නම් ඒක නම් ඇත්තට මේ සුඛේ පහළ වෙනවා කියන එක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයේ ගෙවෙනවා දකපු දවසේ තමයි. ආස්වාසයේ ගෙවෙනවා දකින්න එක අල්ලන්න ටිකක් අමාරුයි. ටික කාලයක් ගිහිල්ලා මේ යෝගාවචර හුස්ම විතරක් නෙවෙයි ප්‍රශ්වාසය ගෙවෙන්නේ පුදුමාකාර ක්‍රමික විදියකට. ඉතින් එතකොට හොඳටම හුස්ම මුහුණට මුහුණ දාලා දැපෙන දමාගෙන මේචල් වුණාට පස්සේ යාට පුළුවන් වෙනවා ප්‍රශ්වාසය ගෙවෙන හැටි බලන්න. එතකොට කවදාහකවත් හිත අතීත අනාගතයට යන්න බෑ. මේ ගෙවෙමින් පවතින දෙයට ඇහක් පිට ඇහක් තියලා බලාගෙන ඉඳ වෙනවා. එතකොට උද්දච්ච කුක්කුච්ච කියන අතීත පශ්චාත්තාප අනාගතයේ පිළිබඳ තිගැස්වීම එන්නේ නැහැ. මොකද මේක ගෙවෙන හුස්ම බලාන හිටියේ හොඳටම හැක් පිට හැක් කියලා බලන්න හිටියේ නැත්තම් ඒක නැති වෙනවා. එන්නෙන් අඩු වෙනවා. අන්න වගේ අරමුණ පිළිබඳ සුඛය ඒක හුඟක් වෙලාට වැටහෙන ගෙවෙන වෙලාවට බලාගෙන ඉන්න පුළුවන් නම් අතීතයේ විහිදී යෑම සහ අනාගතය පිළිබඳ ගැසීම් එන්නේ ඊට පස්සේ යෝගාවචරයට විචාර බුද්ධිය මේ ප්‍රාසවාසයෙන් ප්‍රාසවාසයෙන් වෙන් වෙන දේ පවා නැත්නම් ආස්වාසිය මුලින් මැද වෙන්වීම මැදින් අග වෙන්වීම කියන මේ විචාර බුද්ධිය තියෙනවනම් සැකයක් එන්නේ නැහැ. ආස්වාස ප්‍රසවාස මේක මුලද මැද්ද අගද කියලා සැකයක් එන්නේ නැහැ. මුලදි මුලදි යෝගාවචරයට ඒ අරමුණු අරමුණක් පළු දෙකක් තියෙනවා ආස්වාස ප්‍රසවාස පිම්බීම හැකිලිම වම දකුණ කියලා අන්නේ දෙක වෙන් කළ දැන ගැනීමේ කෘත්‍යයට කියලා කියන්නේ විචාර බුද්ධිය කියලා. මේක තව ටිකක් දියුණු වුණාට පස්සේ කියනවා මීමන්තා නුවණ කියලා විමසුන් නුවණ කියලා. තවත් දියුණු වුණාට පස්සේ කියලා කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගේ කියලා. නිසා දකින්න දෙකක් දෙක වෙන් කරලා දැනගන්න ගන්න ගතිය. දෙක අතර තියෙන රස වෙනස වෙන් කර දැනගන්න ගතිය තමයි විද්‍යාව කියලා කියන්නේ. විද්‍යාවෙන් කරන්නේ දෙයක් තිබුණට එහෙම පොදුවේ ගන්නෑ. එක එකක් එක එකක් වෙන් කර කර වෙන් කර බලනවා. ඉතින් මේ විද්‍යානුකූල හිත නැත්තම් ඒ ඒකට තියෙන නැඹුරු අපි හැම කෙනාටම උප්පත්ති ඉඳලම තියෙනවා. කවුරු හරි මේ ඉදිරිපත් වෙන හැමදේම අනිත් එකකින් වෙන්කොරලා රස වශයෙන් වෙන් කරලා හඳුර ගන්න උත්සාහ කෙරුවොත් ඒ හිතක යන්න පුළුවන් කෙලවර මෙච්චරයි කියලා නෑ. මේ පසුගිය අවුරුදු 200 තුල ඇතුළත විද්‍යාවේ දියුණුව පුදුමාකාරයි. හැබැයි අභාග්‍ය සම්පන්නදී ඒක බාහිරයට යොමු වෙච්ච එකක්. විද්‍යාව යොමු කරවන්නේ හැම වෙලාවෙම බාහිර දෙයක්. බුදුරජාන් වහන්සේ ඉන්සයිට් කියලා මේකට කියන්නේ අභ්‍යන්තර දෙයක් කරන්නේ ඒක කඩ කඩ බලන. ඉතින් ওই ටෙක්නික් එකමයි ওই ওই ටූල් එකමයි අපි පාවිච්චි කරන්නේ. හැබැයි ගෝචර දෙයක් ගන්න. අස්පනා අපිට තියෙන දෙයක් කරන්න. ඒක පුළුවන් තරම් පතුරු ගහ ගහ බලන්න. මේ පතුරු ගහ ගහ බලනකොට කිසිම ආගමක මේක උගන්ලා නැහැ. මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක දෙවියන් ආශ්‍රේ මවපුදී පතුරු ගහලා බලන එක දෙවියන් ආශ්‍රේ කරන නිග්‍රහයක්. ඒක නිසා කිසිම වස්තුවක් දේව නිර්මාණයක් වෙන්කොට බැලීම ඒ ආගම් විසින් තහනම් කරලා තියෙනවා. විමසුන් නොවන කාබාසිනිය කරලා තියෙනවා. සරුවචනාංශේ විතරයි එකම සාස්ෘණ වහන්සේ පද්ධතියත් බලන්න කියනවා කපල කොටලත් බලන්න කියනවා. ඉතින් ඒකට සමහරු කියනවා මේ බුදුජානනාති ඉපදිච්ච කුලය, ශාස්ත්‍රීය කුලය. හැම ශාස්ත්‍රීය කුලයේ අනිවාර්ය අංගයක් තමයි කඩුව. කැපන එක තමයි වැඩි. ගත්ත කැපුවා. ශාස්ත්‍රීය වංශිකයා රාජ්‍ය පාලනය කරන්නේ උනාට වැරද්දක් දැක්ක බං කැපුවා. ඒ ගතිය තමයි බුදුජානනාංශගේ අර ලේවල තියෙන ගතිය තමයි අරමුණක් ආවට පළු දෙක වෙන් කරන්නේ ඇති එකට ගන්න දෙකට ගන්නවා දෙකේ වෙන් කරලා බලන්න. අන්නේ විමසුම් නුවණ එහෙම නැත්නම් ඒ විචාර බුද්ධිය තියෙන තාක්කල් යෝගාවචරයට කවදාකවත් සැකයක් එන්නේ නැහැ. ඒ නිසා මේ නීවරණ ධර්ම පහත් ඒවට තියෙන ප්‍රතිවිස වශයෙන් තියෙන මේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධර්ම ටිකත් අරගෙන බැලුවොත් ඕක කවදාකවත් අතීත වෙච්ච දෙයක් අල්ලන්න බෑ. කවදාකවත් අනාගත වෙන්න තියෙන දෙයක් අල්ලන්න බෑ. කවදාකවත් වෙන කෙනෙක් එක අල්ලන්න බෑ. කවදාකවත් වෙන තැනක දෙයක් අල්ලන්න බෑ. අස්පනා පිටම බැලුවොත් පේන්න පටන් අර ගන්නවා අපේ හිතේ කාමයේ කියන ලෝකයේ බහලා තියෙන පිටිය පලන්න පුළුවන් පැලුවට පස්සේ එහා පැත්තට යන්න පුළුවන්. මේ නීවරණ ධර්ම ටික තේරුම් ගත්තට පස්සේ අපි රූප ලෝකෙට යනවා. ඒ රූප ලෝකෙට යන්න කාගේවත් දේවල් කිරල මැනලා වැඩක් නැහැ. අතීත දේවල් කිරල මැනලා වැඩක් නැහැ. අනාගත දේවල් කිරල මැනලා වැඩක් නැහැ. වෙච්ච දේවල් කිරලා මැනලා වැඩකුත් නැහැ. ඒ අස්පනා පිට එහෙම නැත්තම් කියනවා මේ වීතිකම කෙලස් කියන වලට ජීවත් වෙන්න පුළුවන්නේ අස්පනා පිට විතරමයි. අතීත නාගති බෑ. ඔය ඒඩ්ස් හදන වෛරසයට මේ ශරීර උෂ්ණත්වයෙන් පිට ජීවත් වෙන්න බෑ. ශරීර උෂ්ණත්වයෙන් පිට වෙච්ච ගම වහා මැරලා යනවා. මොකද ඒක සුවිශේෂී වෛරස් එකක් සාමාන්‍ය වෛරස් වලට මෘතෝපජීවීවට ඕනේ උෂ්ණත්වයක ඉන්න පුළුවන්. මේකේ උෂ්ණත්වය වෙනස් වෙච්ච ගමන් pH එක වෙනස් වෙච්ච ගමන් මැරලා යනවා. ඒවා මේ පැතජෙනික්. පැතජෙනික් ඒවට හරිම පුදුම පටු රේන්ජ් එකක් තියෙන්නේ. නීවරණත් ඒ වගේ. ඒ නිසා නීවරණේ ජීවත් වෙන්නේ මෙතන මම දැන් එක විතරමයි. ඒ නිසා එතනම මුණ දෙන්න ඕන. අපි හිතුවට මේ කෙලස් කියන දේවල් එලවලු අපිට පහර දෙනවා කියලා එහෙම එකක් ඇත්තේ නැහැ. ඒවා පහර දෙන්නේ එතන එතන ඇති වෙලා. ඒවා පටිච්ච සමුප්පන්නයි, ඕලාරිකයි, සංකතයි. එතන එතන තමයි රාගය ඇති වෙන්නේ. එතන එතන තමයි ද්වේෂය ඇති වෙන්නේ. ඒකෙන් කතන්දරේ ගොතන එක තකතිරුකම තමයි අපි ළඟ තියෙන්නේ. කෙලෙස් වල එහෙම ගන්නෑ. ඒ නිසා මතුවෙන මතුවෙන කෙලෙස්ේ දැනගන්න පුළුවන් නම් ඒක හිතේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. එහෙම නැත්නම් නම් කිරීමෙන් සුවිශේෂී ලක්ෂණයක්. ඒ නිසා සතිය බලමහිමේ කියන පොතේ ඒ ඥානපෝනික ස්වාංශය සඳහන් කරලා තියෙනවා ඉදිරියට එන යකාගේ නම කියන්න පුළුවන් නම් යකා බයයි කියලා. මම ළඟට මේ එන්නේ කාමච්ඡන්ද. පස්ස ගහන්නත් එපා. කාමච්ඡන්දේට හාමචන් ද්වේෂයේ මේ හාමචන් කියලා ව්‍යාපාදේ කියලා කියන්න යන්නත් එපා. කියපු ගමන් ඌ දන්නවා මේ කමට්ටයි කියලා. කාමච්ඡන්දේ කතා කරනවා කාමච්ඡන්දේ කියලා. ව්‍යාපාදේට කතා කරනවා ව්‍යාපාදේ කියලා. නම කියලා කතා කරපු ගමන් දැපෙන වැටෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ නීවරණ පහ එනකොට මෙන්න මෙයයි ඇවිල්ලා තියෙන්නේ කියලා මිසක් ඒක ඇති කරපු මනුස්සයා පිළිබඳව එහෙම නැත්නම් වෙච්ච එක පිළිබඳව පශ්චාත්තාපය කියන සේරම මාරපාක්ෂිකයි. ඒව සේරම මාරපාක්ෂිකයි. ඒව තමයි සදාචාරවාදය අරගෙන පටලවාගෙන තියෙන්නේ. බුදුජානනාච මෙතෙන් යනකොට කියනවා මේ හරි වැරදි බලන්නවක්වත් යහ අයහපත් බලන්නත් යන්න එපා මේ ඉදිරිපත් වෙච්ච එකට මුහුණ දෙන්නයි කියලා. එහෙම නැත්නම් අපි කාම ලෝකෙන් ඉක්මවන්න බැරි වෙනවා. කොයි වෙලාවක හරි හිතනද අපි මේ කරගෙන යන ප්‍රයත්නයේදී අපිට හොඳ සද්ධාවත්, වීරියත්, සතියත් ඔක්කොම පෙළ ගැහිලා එනේන නීවරණයට මම අද මුහුණ දෙනවා. නීවරණ කියලා කියන්නේ මට එන කරදරයක් නෙවෙයි. මට එන ප්‍රශ්න පත්‍රයක්. ওই ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න නැතුව පාස් වෙන්න බෑ. කොපි කරලත් බෑ. කරුණා කරලා ඕක කොපි කරන්න යන්න එපා. කාගේවත් උපක්‍රම එකකින්වත් හරියන්නේ නැහැ. අපි පෙරදිලා තියෙන්නේ අද කොපි කරන්න ගිහිල්ලා. තමන්ගේම ක්‍රමී කරලා බලන්න කරනකොට දවසින් දවස දවසින් දවස නීවරණ වල බලය අඩු වෙන ගතියකුත් අර ධානාංග වල බලය වැඩි වෙන ගතියකුත් එනවා. අන්න එතකොට තීරෙන්න පටන් අර ගන්නවා මේ භෞතික ඥාන උගන්නන කිසිම ශිල්පායතනයක මේක උගන්වන්නේ නැහැ. ඒව උගන්වන්නේ බාහිර දේවල්. සියල්ලම බාහිර දේවල්. ඒ අතින් තුච්චයි, පාහරයි, කක්කා. තනි වචනෙන් කියනවනම්. ඔය එළිය තියෙන දේව හැබැයි ටෙක්නික් එක එකයි. එහෙම නැත්නම් ටූල් එක එකයි. ඔක ඇතුළට දාගත්ත ගමන් ඉදිරිපත් වෙන වෙන වෙන නීවරණයේ වශයෙන් මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? එහෙම නැත්නම් මම ඉදිරිපත් කරන ධානාංගයේ වශයෙන් වෙන් කරලා දැනගන්න පුළුවන් නම් මේක විශ්වවිද්‍යාලයකට වැඩිය පුදුමාකාර fully equipped lab එකක් වෙනවා. සම්පූර්ණ විද්‍යාගාරයක් වෙනවා. බලන්න පුළුවන් ඒකේ ලාභෙ මෙච්චරයි. යම් කිසි කෙනෙක් මේක අඳුරගත්තා නම් එයාට ඕනම කෙනෙකුගේ හිතේ ඇති தත්ත්වය තේරුම් ගන්න පුළුවන්. මොකද මේ හිතෙන් අපි වෙනස් නැහැ. අපි ඔක්කොම ජීවත් වෙන එක හිතකින්. කය තමයි වෙනස් වෙලා තියෙන්නේ. මේ හිත පිළිබඳව අපි ගන්න මේ ප්‍රයත්නය මුළු මානවයටම ලැබෙන ලාභයක්. එනිසා එක්කෙනෙක්ට භාවනා හරි ගියා නම් ඒකෙන් නිකුත් වෙන්නේ යහ කම්පන වේගය මුළු ලෝකෙම නිවෙනවා. එක්කනේ භාවනා කරන්න ඕන. සුකෝ බුද්ධානං උපාදෝ. බුදු කෙනෙක් ලෝකෙ ඉපදෙච්චාම අපායෙත් ගිනි දැල් නිවෙනවායි කියලා තියෙනවා. ඒ නිසා මේ මටම මම භාවනා කරනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් මේ හිතාන කරන්නේ. නමුත් එක්කෙනෙක් හරි මේක තේරුම් අරගත්තොත් තේරුම් අර අනිකට එක හදා බෙදාගත්තොත් මුළු සබේටම ඒකෙන් ආනිසංශ තියෙන. ඒකට කියනවා good vibration කියලා. හැබැයි මේක අමාරු ටෙස්ට් එකක්. මොකද අර සියල්ලම අපි කැපකරන්න වෙනවා. අපි පුද්ගලිකයි රහසිගතයි කතා බෑ. එනේනකොට මූණ දෙන්න වෙනවා. ඉතින් එහෙම නුදුන්නොත් අපි මේ කරන විදිහට මල්ලෙන් වහලා වසංගගෙන මේ ජීවත් වෙන මේ සාමාන්‍ය ලෝකයේ තියෙන මේ සදාචාරය මම ඒකට බනිනව නෙවෙයි. ඒක දිගරන්නේ කවදාකවත් මූණ දෙන්නේ නැහැ මේකට. වසංගන එකයි කරන්නේ. එතකොට තමයි මේ নানা ආකාර ලෙඩ රෝගෙ ඉන්න පටන් අරගන්නේ. ඒකෙදි බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා හරියට මේ නිදිමත කාට හරි නිදිමතක් ඇවිල්ලා ඒකට මූණ දෙන්නේ නැතුව ඒක මෙනෙහි කරන්නේත් නැතුව නිදිමතට යට වුණොත් හරියට මේ පිරිසුදු වතුරකඩක් වැවක් පාසි වලින් වැහිලා ගියා වගේ සල්විනිය වලින් වැහිලා ගියා වගේ පිටින් බැලුවාම මේක වතුරකඩක් කියලාවත් පේන්නේ පේන්නේ නිකන් තනියට හදපු මේ ක්‍රිකට් පිට්ටයක් වගේ. එහෙම නැත්නම් ඒරෝප්ලේන් බහන්න හදපු එකක් වගේ. ඔය සල්විනි ඇත්තටම වැව්වේ ඔය යුද්ධෙට ඒ මිනිස්සු දන්නේ නැහනේ මේ එයාපෝට්ස් ඒ නිසා වැව්වල බානවලු මේ තන පිට්ටයක් කියලා හිතලා. එතකොට ප්ලේන් එක ගිල්ල මැරෙනවා. ඉතින් ඒ වගේ තමයි කියනවා අපේ හිත මේ නීවරණකින් යට වුණාට පස්සේ තීන මිද්දෙන් ඇල්වීනියා හෝ පාසුලින් වෙහිච්ච වතුරක් වගේ යට හොඳ පිරිසිදු වතුර තියෙන නමුත් ලකුණක්වත් හොයන්න බෑ. ඒ හැබැයි ඉත ලොකු ගන්න තරයක් නෑ ඕකේ. බොහොම පොඩි කෝටු කැලකින් එහෙම කරන්න පුළුවන් එකක් තියෙනවා. එකතු කරලා බැලුවොත් යට බොහොම සජීවී හිතක් තියෙනවා. ඒ වගේම කාමච්ඡන්දේ ආපුවාම පැහැෙන වතුරක් වගේ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. දැන් වර්ණ විස්තৃত වතුරක් වගේ. පාට පාට මිශ්‍ර වුණොත් වතුරක ඒ වතුර හරහා පේන්නේ ගැඹුර අඩිය පේන්නේ ඒ වර්ණය නිසා. අපේ හිත නිතරම ගෙවල් දොරවල් අපි ගත කරන ජීවිතේ කාමෙමයි වඩන්නේ. ඉතින් ඒක නිසා නිතරම වර්ණ ගැන්විලා තියෙනවා. එක එක නයි එක එක වර්ණ ගන්නවගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා උඩ ඉඳලා බැලුවට වතුර කඩේ අඩිය පේන්නේ හරහ පේන්නේ. ඒ නිසා කවි වෙලාවක හරි මේ කාමච්ඡන්දයෙන් හිත බේරුණාට පස්සේ වතුර පිරිසිදු වෙනවා. ඒකට හරහා පේන ගතියක් එන්න පටන් ඊට පස්සේ ද්වේෂය කියලා කියන්නේ වතුර පැහෙනවා. පැහෙන වතුරෙත් මූණ බැලුවට පේන්නේ නැහැ. තැම්පත් වෙච්ච වතුරක වගේ Tamange මූණේ ඡායාව ප්‍රතිබිම්බේ පේන්නේ අඩිය පේන්නේ පැහෙනවා. සැකය හොඳටම මඩ ගැලතිච්ච වතුරක් වගේ ඒක මේ උඩ මතු පිට මට්ටම් වෙන්නේ මඩ ගැලතිච්ච ගතිය නිසා. ඉතින් මේ වගේ එක එක එක එක උපමාවල් දීලා කියනවා මේ හිත මේ එක එක නීවරණකින් පටලගුණාට පස්සේ ඒකේ විකෘති තත්ත්වපත් වෙන හැටි. හැබැයි වතුරේ ප්‍රകൃතියට මුකුත් වෙන්නේ නැහැ. පහට දැම්මයි කියලා වතුර වතුරම තමයි. ඉතින් අපිට අර පාට දාවට පස්සේ අපිට අනික් හිතකට වැඩි වෙනස් වුණාම අපි බලාපොරොත්තු සුන් කරගන්න. ඉතින් ඒ නිසා මේ එනේන කෙලෙස්ය දැනගෙන එයා එනකොට මෙන්න මෙහෙමයි ලක්ෂණය කියලා එයා නැති වෙනකොට මෙහෙමයි කියලා ඒ දැනගෙන දැනගන්න යන අභ්‍යාසයේදී පේන්න තියෙනවා වාසිදායකතෙන් කාමච්ඡන්දේ තියෙන වෙලාවක ද්වේෂය ඉන්නේ. නිදිමත ඉන්නේ. ඒක දිගේ ඇදගෙන යනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී ඌ පාරවල් හොයාගෙන කාගෙන යන ගතියක් තියෙනවා. ද්වේෂයවට පස්සේ ආයේ ප්‍රේම කරන්න බෑ කන්‍යම් මරණ්‍යම් කපඤ්ඤම් කොටඤ්ඤම් තමයි. ඒත් නිදිමත ඉන්නේ. ඉතින් ඒ නිසා එක එක එනකොට තව දෙතුන් දෙනෙක් යටපත් කරගෙන එන්නේ. ඒ නිසා ඔය එන එකත් පොඩ්ඩක් ඌටත් මල් මාලයක් දාලා පිළිගන්න ඕනේ. මොකද ඌ වෙන්නේ අනිත් දෙතුන් දෙනෙක් යට කරගන්න. උද්දච්ච කුක්කුච්චේදී එකක් උද්දච්ච තියෙනවා කුක්කුච්චේ නැහැ කුක්කුච්චේ තියෙනවා උද්දච්ච නැහැ. අවුරුදු 50 වෙනකන් සාමාන්‍ය තරුණ ජීවිතවල තියෙන්නේ උද්දච්චය තමයි. මේ මේ ඉස්සරහට කරණ තියෙන සැලසුම් පිළිබඳව බොහෝම උනන්දුයෙන් කල්පනා කර කර ඉන්නවා. කවදාවත් වර්තමානයේ නැහැ කවදාවත් අතීතයක් නැහැ. පණ පැන්නට පස්සේ චා හරි ශෞතුයි. ජීවිත හරි ශෞතුයි කරපු කෙරුවා වල ටික ඔක්කොම හැට වෙලා හොට බිම යනකොට පස්සේ ආරෝ ගැන පශ්චාත්තාප වෙවි ඉන්නවා ඊලන්දාරියෙක් කියලා මොනවාර කිව්වත් ඇඩ්ඩක් නැහැ ළමයා ඌව කරලා කියලා අර තරුණ කෙනෙක්ගේ හිත තේරුම් ගන්නවත් බෑ. ඉතින් ඒ නිසා නැත්තම් කියනවා ආතියාකරේ මනස හැම වෙලාවම කුක්කුච්චේ ඉන්නේ. බටහිර මානසිකත්වයේ උද්දච්චේ ඉන්නේ. හැම වෙලාවම අලුත් නව නව නිර්මාණ හදන ගතියක් තමයි මිසුගේ තියෙන්නේ. ආශියාකරෝ තියෙන දෙයක් කාලා බීඩියක් බීලා සුරුට්ටුවක් බීලා ඔය හැත්ත පැත්තකටලා ඉන්න මිසක වැඩි එලවල යන ගතියක් නැත්තේ. ඉතින් මේ එක එක චරිත ලක්ෂණ තියෙනවා. හැබැයි ඔය දෙන්නගෙම සමාන ප්‍රභවයක් තියෙනවා. දෙක හදන්න පුළුවන්. අරක මේකට දාන්න පුළුවන්, මේක ඒකට දාන්න පුළුවන්. ඒක තමයි නියුරෝප්ලාස්ටිසිටි කියලා. මේ මෑත ඉතිහාසයේ නියුරෝ සයන්ස් හොයාගත්ත වැදගත්ම දේ කොච්චර ආශය කර මනසක් තිබ්බත් එයා වෙස්ටර්න් මනසකට හදන්න පුළුවන්. වෙස්ටර්න් මයින්ඩ් එක තියෙන එක නම් මේකට හදන්න පුළුවන්. ඒක හදන්න නම් මේ බලපාන නීවරණය දැනගන්න ඕනේ. ඒකල ඒක නැති කරන්න ඕනේ ඇන්ටිඩෝට් එක. එහෙම නැත්නම් ඒකේ ප්‍රතිවිෂ දැනගන්න ඕනේ. තාල වැළුවට පස්සේ මේ එක්කෙනෙක් ඇතුලේ ඕකට යට වෙන මිනිහෙකුත් ඉන්නවා. යට වෙන්නේ නැතුව ඒක ජය ගන්න කෙනෙකුත් ඉන්නවා. ඒ දෙන සම්පූර්ණයෙන්ම වෙනස්. යට වෙන කෙනාට කියනවා අයෝනිසෝමනසිකාරය කියලා. යට වෙන්නේ නැතුව එන එන එකත් එක්ක හැප්පිලා කවදාද ජය ගන්න එකනට කියනවා යෝනිසෝමනසිකාරය කියලා. ඉතින් මේ දෙක අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය මා විශාල වෙනසක් කරනවා. හැබැයි තප්පරයක්වත් යන්නේ නැහැ. කොයි වෙලාවෙ මේක හරි පැත්තෙල්ල නරක පැත්තට යයිද? නරක පැත්තෙල්ල හරි පැත්තට යයිද කියන්න බෑ. ඉතින් ඒ බව දැනගෙන අපිට හයිය හත්ති තියෙන වෙලාවේ මේ මල පන්න ගන්න මේ විභාගේ පාස් වෙන්න ඕනේ මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට වෙන්නේ මේ ජීවිතය එකතු කරගත්ත මේ ගති පුරුදු පෞෂත්ව ලක්ෂණ කෙලස් පොදියේ හේම ලබන ආත්මෙට ගෙනියන්නේ. අද රැ බුදිය ගන්න කෙලස් ටිකෙන් තමයි හිත ඇවිදින්නේ අවදි වෙන්න වෙන්නේ. මේක වෙනසක් වෙන්නේ නැහැ මොකද අපේ හිත පශ්චාත්තාප වෙලා එහෙම නැත්නම් අපේ හිත මේකට කියන්නේ මේ හීනමානයට වැටලා තියෙනවා. කෙලෙසල තියෙන ගතියක් තමයි. ඒක මතු වෙනකොට මේ පුද්ගලයා චහ කියන්න පටන් ගන්නවා. බුදු කෙනෙක් මතක් වෙන්නේ. මායාවම තමයි මතක් වෙන්නේ. බුදුහාමුදුරුවෝ ඉන්නේ ඒකට නෙවෙයි. බුදුඥානසේ මතක් කරලා කියනවා කෙලෙසේ ආවට පස්සේ ඒ මොකාද අලගේ මුලගේ හොයාගනින්. මෙන්න මේකට තියෙන ප්‍රතිවිෂ ඒක දාලා බලපන්. ඒක තමයි කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. ඉතින් මේ කෙලෙස් එක්ක මේ නීවරණත් එක්ක මේ කරන සටනේදී අවස්ථා දෙක තුනක් විස්තර කරනවා සමත භාවනාවේදී. ඉතින් විපස්සනා කට්ටිය කරන්නේ අර සමත ක්‍රමයේ කොපි කරන එක තමයි. ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ ඒකාග්‍රතාවය කියන නැත්තම් මේ සමතය කියන එහෙම නැත්තම් හිත ඒකෝදි භාවය කියන චෛතසිකය තමයි මේ නන්නත්තර වෙන එක නතර කරන්න තියෙන්නේ. ඉතින් කොච්චරක් මේ සමතය භාවනාවක් වශයෙන් ලෝකෙ පැතිරලා තියෙනවද කියනවනම් හැම කෙනාම හිතන්නේ භාවනා කරනවා කියලා කියන්නේ හිත එක තැන් කිරීම. එහෙම නැත්නම් හිත ඒකාග්‍ර කිරීම කියන එක තමයි පෙන්ලා දෙන්නේ. ඒක එක සැරේම ගන්න අමාරුයි. නමුත් සතිය වඩනකොට ඊට වෙනස් කතන්දරයක් යනවා. සතිය වඩනකොට ඒකාග්‍ර කරගන්න හදනව නෙවෙයි ඒකෝදි භාවයකට යන්න හදනව නෙවෙයි හිත නන්නත්තර වෙන බව දැනගන්න. හිත නන්නත්තර වෙන බව දැනගෙන ඒ දැන ගැනීම පවා පියවරක් ඉදිරියට තැවීමක් කියනකොට අර පශ්චාත්තාපේ නැතු වෙනවා. හීනමානේ නැහැ. මගේ හිත මෙහෙම මගේ හිත පාලනය කරගන්න බෑ කියලා. ඕන කෙනෙක්ගෙන් කතා කරලා බලන්න හැම කෙනාට මේක තමයි තියෙන්නේ. ඉතින් සතියේදී ඔය ඒකාග්‍රතාවය එලවන්න යන්නේ ඒකාග්‍රතාවය බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒකාග්‍රතාවය නැති බව දන්නවා. මෙන්න මේකේ වටිනාකම කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මයිලඟ ඒකාග්‍රතාවය ඇති බව වගේම නැති බව දැනුමත් සමාන අර්ගයක් තියෙන්නේ. ඒකාග්‍රතාවය තියෙනකොට ඒකාග්‍රභාවය තියෙන බව දන්නවා. නැති වෙනකොට නැති බව දන්නවා. ඉතින් අපි ওই නිසනවනේ ඉඳද්දි ওই ධම්මනිසන්ති ආමතුරු අම්මතර වැඩ කරන මනුස්සයා. ඉතින් යා මේ කාට හරි පණිවිඩයක් දෙනකොට පණිවිඩකාරයාට ලියන ටික ලියලා දීලා වතකොද ඔක්කොම නිලම්බ යන්න ඕනේ අසවලා ගාට ගිහලා මේක දෙන්න ඕනේ දුන්නට පස්සේ යා මේකේ තියෙන විදිහට පණිවිඩයක් දෙයි කැරම්බරේ. ඒ කියන්නේ ඒ අද තියෙන්නේ සනීකරවේ පණිවිඩේ වැරදිච්ච කතියක් නෑ අපිට තියෙන්නේ sannivedane වැරදිලා නේ තියෙන්නේ පණිවිඩේ එහෙම ගියාට පස්සේ ඉතින් අර මිනිස්සයා ඔවුනම් කරන්න පුළුවන් නම් දුවන ඇවිල්ලා මේ ආමසොරණ කියනවා කරන්න බැරි නම් කියන්නේ එන්නේ ඉතින් මේ සංචය යන හොයාගෙන මොකද මේ පොඩ්ඩේ ඉසුනේ ඇද්දන්නේ නැහැ සංසික හරියන්නේ නැහැ යකෝ හරියන්නේ නැහැ කියන එක උත්තරයක් නෙවෙයි ඒක කියන්න තිබුණානේ මට ඇවිල්ලා. දැන් මේ උඹට මං ඇවිල්ලා කියන්නේ කියපන් මට. දූත මේවර ඉවර නෑ. හරියට කියන්න ඕනේ, වැරදුනත් කියන්න ඕනේ. අපි ළඟ තියෙන සදාචාරය කොච්චරද කියනවනම් අපිට මේ වැරදුනහම ගිහිලා ප්‍රතිබල සාහිත්‍ය වික්තව කියන්න බැරි තරම් අපි සෙවලයි. ගැරන්ටි හැවක්. එහෙම නැත්තම් ඒ තරම්ම කොන්ද පාය නැහැ. වැරදුනත් උත්තරයක් ඒක හරි ගියත් උත්තරයක් අන්න ඒ වගේ නීවරණයක් ආවත් ධ්‍යාන අංගයක් ආවත් ඒ දෙකටම සමානව සලකන්න පුළුවන් ආපු දවස වෙනකොට ওই නීවරණ ඔක්කොම ඒකේ තියෙන නපුර නැති වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඒ නීවරණ ජය ගැනීමේ සටනේ පැහැදිලි ඉදිරියට යනවා. වළක්වන්න බෑ ඒක. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ සමාධියෙන් ලබන ඒකාග්‍රතාවයේ ඒකෝදි භාවයේ නැත්නම් ඒකාරමක තැබීම වෙනුවට සතියෙන් දැනගන්න නම් ඒකාන මොන තියන්න බෑ කියලා ඒකාග්‍රතාවයක් නැහැ කියලා ඒක හරි වටින ගුණයක්. දැක්කොත් විතරයි ඒක පිළියම් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා කවදද අපිට කමටහන් වාතාවක ලියන්න පුළුවන් වෙන්නේ මම මේ විදිහට උත්සාහ කරා මගේ හිත යන්නෙම නෑ අරමුණට. හැබැයි මම ඇරියේ නෑ. මෙච්චර වෙලා භාවනා කරා. ඇත්තටම අරමුණට ගිය මනුස්සයට වැඩි තෑගි දෙන්න වටිනවා. ගියේ නැතත් මෙයා මේක ප්‍රසන්නව වාර්තා කිරීම. ඒක නිසා මේ සමත භාවනාව භාවනාවක් නැත්නම් සමතයම භාවනාවක් කියාගෙන ගිය ලෝකෙට මේ සතියෙන් දෙන විකල්පය අර පශ්චාත්තාප වෙන ගතිය නැති කරලා හරි ගියත් තරතුණත් වාර්තා කිරීමේ ක්‍රමයක් හදලා දීලා නමුත් මේ උපක්‍රමයක් නැත්නම් මේ සති උපක්‍රමයක් ගන්නෙ අත නෑර අරමුණත් එක්ක මූණ දීලා දීලා දීලා දීලා කොයි වෙලාවක හරි සතියේ ආනිසංශයක් විදියට එකම අරමුණක වැඩි වේලාවක් හිත පවත්වාගෙන යන්න අපි පුහුණු කරනවා. ඒක හරියට කියනවනම් හැමදාම උදේට ඉන්දියාප්පනුයි පරිප්පුයි. එටත් ඉන්දියාප්පයි පරිප්පුයි. අනිද්දත් ඉන්දියාප්පයි පරිප්පුයි. අනිද්දත් ඉන්දියාප්ප පුළුවන් නම් කාපම් බැන්නම් කාපම්. දැන් මේ එක එක එක එක જાති දෙන එක තමයි අපි දන්නේ හරි පොහසත්. හරිම දක්ෂයි. ඒක තමයි යමක් කමක් ඇති කෙනෙක්ගේ හැටි කියන නෑ නෑ පුළුවන් නම් කවම බැන්නම් කවම පරිපු ඉන්දියාපයි පරිපු ඉන්දියාපයි පරිපු ඉන්දියාපයි එම් බැන්නම් කියන්නේ ඉන්දියාපයි පරිපු කියන්නේ ඒත් හරි අපි පොඩි අය ඉන්න කාලේ මේ මේ කොහෙද ගියා මයිංගලේ ඉතින් අපි ගියා බලන්න ගියාට පස්සේ ආවා ඉතින් අම්මගේ හිතට හරි නෑ අර පිරිමි කෙනෙක් උයන්නේ වාඩියේ ඉඳගෙන උයනකොට ඇහුවා මොන පොඩි පුතා කන්නේ කියලා මෙහි තියෙනවා අම්මා බටු මෙහි තියෙනවා වැටි මුරුංගා ඔච්චරමද නෑ එහෙම නෑ එක දවසට පරිප්පු මේ මේ බටුයි මුරුංගයි බතුයි ඊට පස්සේ බතුයි මුරුංගයි බටුයි ඊට පස්සේ බටුයි මුරුංගයි බතුයි අම්මා නිකන් කරකෝලත් ඇරියා වගේ අපි ඒ එහෙම තමයි මාරු කර කර තමයි ගන්න කිව්වා මොන දේ ගෑවත් ජොලිය තියෙනවා ඉතින් ඒකට පුරුදු වෙන එක අපි කවුරු හරි කෙනෙක් දුප්පත්කමක් නැති බැරිකමක් ඉතින් උන්දර කොහෙවත් යන්න හම්බෙන්නේ නැහැ. මේ කාම ලෝකේ ඉක්මවන්න තියා ගමනක්වත් පිටත් වෙන්න බෑ. මොකද යන්න ඉස්සලා කල්පනා කරන්නේ අරකයි මේකයි මේ වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් එක. ඒ වෙනකොට දුන්න දෙයක් කා කපුවා, තෝපන රකගම් කපුවා කියලා. කපුකම් කරන එක කවදාකවත් හොඳ නෑ රසමීරිය හොයන්න. දින දෙයක් කාලා කපුකම කරගන්න එකයි තියෙන්නේ. දින්න ගැට ගැහුවට පස්සේ නම් මගුලේ දෙවිද හොඳට කන්න පුළුවන්. ගැට ගැහුවේ නැත්තම් දෙර දෙයක් කාලා ඉන්න ඕනේ. ඉතින් ඒ රජගෙදරකින් බෑපු හිඟන්නෙක් වගේ හිටපු බුදු කෙනෙක් මේ අපිට උගන්වන්නේ. අපි මෙතෙක් කල් අපේ දරුවන්ට මොකද්ද කියන්නේ? අපි අම්මලා තාත්තලා අපිට දුන්නේ මොකද්ද? එක එක විවිධාකාර දේවල් හරහා අපි මත් කරලා අපි නිකන් ගැරන්ටි හැවක් කරලා තියෙනවා. මේ තාක්ෂණයයි මේ සුඛෝපභෝගී දේවලුයි ඒවෙන් කරලා තියෙන අපිට පොඩ්ඩ එහෙම වෙනකොට වසන්න බැරි තත්ත්වය. මොකද එකම දේ දිගට දිගට කරගෙන යන්න පටන් අරගත්තාම ඒ කෙනාට තේරෙනවා අපි හිතන තරම් ඔය මහා ලොකු දේවල් බෑ නමුත් යැපෙන්න මේ ඇති ඒකමයි ඒකමයි භාවනාවේදී එක අරමුණක හිත තියාිනවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් විවිධාකාර අරමුණු වෙනුවට එකම අරමුණක හිත පැවැත්වීම. ඉතින් මේක පිළිබඳව ඉතාම ගැඹුරෙන් කියනකොට එහෙම නැත්නම් මේ සතියේට උනන්දුවක් වෙනකොට කියනකොට කියන්න තියෙන්නේ කොයි වෙලාවෙත් භාවනා කරත් නැතත් හිත ගන්නේ එක අරමුණක් තමයි. හිතට අරමුණු දෙකක් ගන්න බෑ. තටවන්න දෙයක් නැහැ. ගන්න අරමුණ මේකයි කියලා දන්නවනම් එච්චරයි. නිසා හොඳට මතක තියාගන්න මේ හිත කියන එක හදලා තියෙන එක සිස්ටම් එකෙම තියෙන්නේ අරමුණක් අරගන්නවා ඒ අරමුණ විතරයි. ඒක තව එකක් එක පටලවෙන්නේ නැහැ. ඒක හරියට කියන්න පුළුවන් මේක නෙවෙයි මේකයි කියලා ඒ කියමනේ තමයි වෙන් කිරීමේ තමයි එහෙම නැත්නම් sannivedanaya තමයි මෙතන තියෙන දක්ෂකම එන්නේ. උදාහරණයක් වශයෙන් අපි බලන වෙලාවක් තියෙනවා නම් මොකක් හරි රූපයක් බලන වෙලාවේ ශබ්ද කරදරයක් නැහැ. ඒක මේ භාවනා කරලා ලැබෙන එකක් නෙවෙයි. ගන්ධ කරදරයක් නැහැ. රස කරදරයක් නැහැ. පහත කරදර. මොකද ඇහැට හිත ගියාට පස්සේ වෙන කොහෙවත් යන්න විදියක් නැහැ. අපි හිතන්නේ ටෙලිවිෂන් එකේ තියෙන කියලා channels 10ක් 15 එක channel එකක් open කරාට පස්සේ අනිත් channel වල වෙන දේවල් අපිට බලන්න බෑනේ. එකක් කරිනවා කියන්නේ අනිත් ඔක්කොම වහලා. අන්න වගේ හිතේ දැනටමත් අපිට තියෙන මේ මේ ඒක බුදුරජාණන්සේ සඳහන් කරනවා ඔබ දැනගත්තත් නොදැනගත්තත් ඔබ ඉන්නේ සතියේ තමයි. අන්න එක වෙන් කරලා කියනද ඉගෙන ගත්තට පස්සේ තේරෙනවා එකවරකට හිත ගන්නේ කර්මුණයි. ඊ ගාව චිත්තක්ෂණයේදී වෙන අරමුණක් ගන්න ඉඩ තියෙනවා. හැබැයි එතන සතිය කැඩිය යුතුම නැහැ. අරමුණ වරුණාට සතිය එකට තියෙන්න පුළුවන්. ඒ නිසා එකම අරමුණ දිගට දිගට ගැනීම සමත භාවනාව වශයෙන් උත් අරමුණු මාරු කරද්දි සතිය කැඩෙන්නේ නැහැ කියන එක විපස්සනා වශයෙන් උත් ගත්තොත් මහා පුදුමාකාර සමීකරණයක් ගොඩනගෙනවා. අරමුණු මාරු වෙනවා සතිය කැඩෙන්නේ. ඒ කියන්නේ එක දිගට මීටර 400 දුවනවාද නැත්නම් හතර වැඩි කීම 100 රිලේ රේස් එකේ දුවනවාද කියලා. රිලේ රේස් එකේ දිවුවත් බැටන් එක ගියා නම් දිනුම්. අනුසය මාරු වෙලා. ඒක තමයි රත විනීත උපමාවේ බුදුරජාණන්සේ පෙන්වන්නේ. එක නගරකින් පිටත් වෙලා බුදුරජාණන්සේ අනෙක් නගරයට යනකොට යන උපමාවක් පෙන්වනවා. රජුරෝ කියලා තියෙනවා හදිසි ගමනකට රජුරෝ එනවා. ඒ ඒ තැන්වල අසකරත් හදලා තියන්නේ කියලා. මෙයා මේ අස්ස කරත්තෙන් ගිහලා අතට සීලා ඒ අස්ස කරත්තෙන් බහැලා අනිත් අස්ස කරත්තෙන් නැගිනවා. ඒකෙන් ඊගාව ලැප් එක කරලා ඊගාව අස්ස කරත්තෙන් නැගිනවා. ඒකෙන් ඊගාව ලැප් එක කරලා අන්තිමට ගියාට පස්සේ කවුරු හරි යවුවොත් මේ කරත්තෙම දාවි කියලා ඔව් කියන්න බෑ නෑ කියන්න බෑ. කරත්ත හතකින් ඇවිල්ලා තියෙන්නේ මේක ඉවරනකොට අරකට ගොඩ වුණා ආන්නේ වගේ ගමනක් යන්නේ ඒ නිසා අපි මේ සතිය පිළිබඳව චෝදනා පත්‍ර ලිව්වට අරමුණ එක වෙලාවට එකයි ගන්නේ අපිට දැනගන්න ඕනලා තියෙන්නේ මේ ගත්ත අරමුණ මොකක්ද කියලා. පශ්චාත්තාප නොවි වාර්තා කරන්න පුළුවන් නම් එතනත් සමාධියක් හැදෙනවා කියලා. ක්ෂණ මාත්‍ර සමාධියක් ක්ෂණ භංගුර සමාධියක් හැදෙනවා කියන එක අටුවා යුගයේදී මේකට දීපු උදාහරණයක් විදිහට දුන්නා. ඒකට කියනවා කණික සමාධිය කියලා. ඒ ඒ අරමුණට හිත නගින නගින අරමුණට අරමුණ මාරු වුණාට එතන එතන අරමුණේ සතියක් තියෙනවා. සමාධියේදී කරන්නේ එකම අරමුණම එක දිගට සතිය පවතිනවා. මෙන්න මේ දෙක තේරුම් ගන්නකොට සෙල්ලක්කාරයාට රැඩිකල් තින්කින් තියෙන එකනට එහෙම නැත්නම් සම්ප්‍රදාන කූල ක්‍රමයේ ඉක්මල සතිය පවත්වන එකනට පේනවා සීග්‍රෙන් අරමුණ මාරුණාට සතිය කැඩිය යුතුයම නැහැ. සතිය තියෙනවා වෙන්න පුළුවන්. කවදද අපි අන්නේ විදිහට ජීවිතේ දිහා බලන්නේ? එදාට মালටි ටාස්කින් කරන්න පුළුවන්. කොයි කොයි දේවත් මම නෙවෙයි වෙනස් කරන්නේ. ඒක වෙනස් වෙනවා. මම කරන්නේ ඒ එනේන වෙනස් වෙච්ච දේ වෙනස් වෙච්ච දේ හැටියට සතිය පවත්නවා. ඒක හරියට මේ කඩුව පාවිච්චි කරනවා හෙල්ලයක් වගේ වෙන්න පුළුවන් කියන්නේ. කඩිය කරකවන එක තාලයකට හෙල්ලයයි කඩුවයි දෙකක් නැහැ. හෙල්ලෙටත් ගන්නේ කඩුවමයි. ඒක සීග්‍රෙන් කරකවනවා. ඔය දෙමළ සෙල්ලමත් තියෙන සරම්බඩි කියලා, සරම්බරම් කියලා කියන්නේ. ඒ පොල්ලක් අතේ තියන්නේ කරකොනට ගලකින් ගැහුවත් ඒකෙන් කඩන්න පුළුවන්. අන්නේ විදිහට මේ අරමුණ කරකීමේ වේගය නැත්තම් හිත කරකීමේ වේගය නැත්තම් මේ ක්‍රියාශක්තිය එහෙම නැත්තම් මේකට කියනවා කර්මණීය භාවය කියලා වැඩි කරාට පස්සේ කොයි අරමුණෙන් කොයි අරමුණට පැන්නත් මට බුක් කීපින් තියෙනවා. මේ අරමුණෙන් මේකට පැන. මේකෙන් මේකට පශ්චාත්තාවයක් නැහැ. අන්න ඒකට කියනවා විපස්සනා සමාධිය කියලා, චන මාත්‍ර සමාධිය කියලා, කණමත් අට්ටිතික සමාධි ආරම්මනේ නිරන්තරං ඒකාකාරේන පවත්තමානෝ අප්පිතෝ විය චිත්තං නිච්චලං තපේති කියලා මේක අටුව අයුගයේදී පෙන්නලා තියෙනවා එනේන අරමුණේ ආරම්මනේ නිරන්තරං අත්ත නෑර සතියෙන් ඒකාකාරේන අරමුණු මාරු වුණාට සතිය කඩා ගන්න දිගට යනකොට අරමුණු මාරු වෙද්දි ඉතින් මොකද්දෝ tempatකමක් එනවා ඒක සමත සමාධියක් නෙවෙයි ඒක විපස්සනා සමාධියක්. ඒක පෙන්නනවා එල්ලයක් තියලා එල්ලෙට වෙඩි තියන්න පුරුදු වෙච්ච එකනා. ඒක හොන්දටම ෂුවර් වුණාට පස්සේ සතා පණිද්දි පයින් පිම්මට වෙඩි තියනවා. අන්න වගේ අර ශිල්පේ දක්ෂ වුණාට පස්සේ නිශ්චලව තියෙන ටාගට් එකට වෙඩි තියලා තියලා තියලා හොන්දටම ෂුවර් වුණාට පස්සේ තුවක්කු ගත්ත ගමන් එල්ල කරන්න පුළුවන් නම් එයාට ඊගාව පිම්ම තමයි පයින් පිම්මට වෙඩි තියෙන එක. ඉතින් පණින බිම්මට වෙඩි තියෙන එක හිතුවක්කාරකමක්වත් නැහැදිච්ච කමක්වත් නෙවෙයි. ඒක හරිට වැඩිය සෙල්ලක්කාර වෙලා. ඉතින් ඒ නිසා සමතෙන් ඇති කරගත්ත සතියක් හෝ සමාධියක් ඇති කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්. ඉරියව් මාරු කරනකොට ඉරියාපත සංදිස්ථානයේ සතියෙන් SMS දාලා කරන්න. slowly, mindfully, silently. කැඩෙනවමද? නැත්තම් කැඩෙන්නේ නැතුව මේකෙන් මේකට ගන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් රූපෙක ඉඳලා සද්දයක් අහන වෙලාවක සද්දෙක ඉඳලා ගඳකට යන වෙලාවේදී අනිවාර්යයෙන්ම සතිය කැඩෙනවාද නැත්නම් කැඩෙනවා කියලා ඉසාද වැදගෙන අඬන එක විතරද කරන්නේ ඇත්තටම එහෙම වෙනවද වෙන්නේ නැද්ද කවදා හරි ගිහිල්ලා මේ Tamange සතිය අදහන දවසට තමන් මෙතෙක් කල් කරපු අත්තරදි හරහා මේ තමන් ඇති කරගත්ත මේ ශක්තිය අදාහපව දවසට මේ සත්‍ය පිළිබඳ පුදුමාකාර භක්තියක් ඇති වෙනවා මේක මේ ඕන තැනකට නමන්න පුළුවන් එකක්. ඕන විදිහකට හරවන්න පුළුවන් එකක්. ඒක දලදඬු කරගත්තොත් මෝල් ගහ ගිල්ල වගේ ඉතින් ඒ මනුස්සයාට ඇඟට අමාරු වෙනවා. එහෙම නැහැ. මෝල් ගහ ගිල්ල වගේ දඟලන්න ඕනේ මේ සතියේ තරම්ම කර්මන්නේයි. ඉතින් මේ සතිය කොච්චර කර්මන්නේද කියලා කියනවනම් ඒ මනුස්සයා gedara dore වැඩ කරද්දී හෝ භාවනා මධ්‍යස්ථානට අවිලා හෝ වාඩි වෙලා ඉනකොට හෝ ඇවිදිනකොට හෝ හැම වෙලාවකම මේ සතිය අදිෂ්ඨාන කරන්න පුළුවන් මේ ඕන දෙයක් වෙනස් වෙච්චාවයි මම මේ හරහා සතිය පවත්වාගෙන යන්න ඕනේ කියලා ඒ මොන දේ වෙනස් වුණත් අර අදිෂ්ඨාන ශක්තිය නිසා නැත්නම් මම මේම කරන්න ඕනේ කියන චිත්ත ශක්තිය නිසා වෙනදාට වඩා සිද්ධි දෙක තුනක් ගැට ගහ ගන්න පුළුවන් වෙයි. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒවං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවු දවසට ගත කරන ඉඳගෙන ඉන්න වෙලාව හෝ හිටගෙන ඉන්න වෙලාව හෝ නිදාගෙන ඉන්න වෙලාව හෝ ඇවිදින වෙලාව කියන මේ ඉරියව් හතරෙන් අදිෂ්ඨාන කෙරුවොත් ওই හතරේ තමයි මම ගත කරන්නේ ඉන්න ඉන්න හැම වෙලාවෙම මම සතියෙන් ඉන්නවයි කියලා බ්‍රහ්ම ජීවිතය. Taman tamange ඉරියව්වත් එක්ක ඉන්නේ. ඉරියව්වේ මේකෙන් මේකට මාරු වෙන්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා මම දන්නේ නැහැ. නමුත් හරියට නිකන් නළුව මේ වේදිකාවකින් නළුවෙකුට මගේ හයි කරපු ෆ්ලෑෂ් එක නෙවෙයි. යණ යන තැනට හොල්ලන්න පුළුවන් ෆ්ලෑෂ් එකක් තියෙනවා කියලා හිතන්න. නළුවා යණ යන තැනට ඒක ෆ්ලෑෂ් කරනවා. ආන්නේ වගේ සති ධාරාව අපිට දාන්න පුළුවන් නම් ඉරියව්වෙන් ඉරියව්වට ওই ඒකාග්‍රතාවය කියන එකට අර්ථ දෙකක් තියෙනවා. අරමුණු මාරුවේදී පවත්තන ඒකාග්‍රතාවය සහ අරමුණු එකම පවතිද්දී ඒකාග්‍රතාවය. උදාහරණයක් වශයෙන් කියන මේ පොළව හෙල්ලෙන්නේ නැති පොළව. අපි හිතන්නේ හෙල්ලෙන්නේ නැහැ කියලා. ඔකත් හෙල්ලෙනවා තමයි. නමුත් ඒක ඔළුවේ පොළවේ හිටගෙන ඉන්නවා. නැත්නම් පොළවේ ඇවිදිනවා. ඒ වෙනුවට කැරගෙන බැරල් එකක් උඩ ඇවිදින්න පුළුවන්. බැරල් එකත් පෙරලෙන ගමන් ඇවිදින්න පුළුවන්. ඒත් ඒකාග්‍රතාවයක් තියෙනවා. සමතුලිත භාවයක් තියෙනවා. ඉතින් එතකොට අර පොළවේවත් ඇවිදින්න බැරි කාට බැරල් එකට ඇවිදින්න බෑ. නමුත් පොළවේ ඇවිදින්න දක්ෂ වුණාට පස්සේ බැරල් එක හරියට පෙරලගෙන පෙරලගෙන ඒක යන ගමන් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය බැරල් එකේ පෙරලන එක නැත්තම් පිම්මට වෙඩි තියනා වගේ එකක් තමයි ක්ෂණමාත්‍ර සමාධිය කියන්නේ. ඉතින් ඒකේ ආතල් එක අඩුයි පොඩ්ඩක් හැබැයි. සෙල්ලක්කාරකමක් තියෙනවා. අර එකම අරමුණේ පවත්නකොට ඒකේ තියෙනවා නිකන් කැට ගැහිච්ච වගේ කුට්ටි බැඳිච්ච සතියක් තියෙනවා. දැන් විපස්සනා ධම ටිකක් දියාරු වෙච්ච සතියක් තියෙනවා. ඉතින් මොකක්වත් නැති එකේ something is better than nothing කියලා. අර සාමාන්‍ය ක්ෂණ මාත්‍ර සමාධිය හරි පුරුදු කරගෙන යන්න ගියොත් ඒකට අපි අදිෂ්ඨානයක් ගත්තොත් නැත්නම් චිත්ත ශක්තියක් ගත්තොත් ඕනම කෙනෙකුට ඕනම තැනකදී මේ චිත්ත ශක්තිය ඇති කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන්. ඒකට මේ ಜಾති ආගම් ભેද හෝ දුප්පත් පොහසත් ભેදයක් හෝ ගෑනු පිටින් ભેදයක් හෝ පැවිදි උපවිදි ભેදයක් නැහැ. නමුත් මේක කියලා දෙන්න කොච්චර අමාරුද කියලා හිතන්න. හරිම අමාරුයි. ඒ ඒ sannivedane මොකද අපි හැම වෙලාවෙම කියන්නේ අපෝ එක තැනක ඉඳගෙනවත් ඒ කාර්මුණක් එක්කවත් ඉන්න බැරි මට කොහොමනම් අරමුණෙන් අරමුණට පණිදී සතියක් ගන්න පුළුවන්ද? නමුත් ਸਰවඥාන්සේ කොච්චර කාලයක් පරිශන කරලාද මේ කතා කරන්නේ? ඒ වගේ සමාධි જાති දෙකක් තියෙනවා. නිවැරදි එල්ලයකට, නිශ්චිත එල්ලයකට වෙඩි තිබීම තහා පයින් බීමට වෙඩි තැබීම. එහෙම නැත්නම් පොළවේ එල්ලෙන්නේ නැති පොළවේ හිටගෙන ඉන්න එක සහ කරකෙන බැරල් එකක් උඩ බැලන්ස් කරගෙන යනවා වගේ. ඉතින් ඒ නිසා මේකට කියනවා ටිකක් සෙල්ලක්කාර ගතියක් තියෙනවා. ඒකට කියන්නේ රැඩිකල් ගතියක් තියෙනවායි. ඉතින් ඔය පහුගිය අවුරුදු 40 50 ගත්තොත් භාවනා ලෝකේ ඔන්න රැඩිකල් පැත්ත සෑහෙන දැන් විශ්වසනීය පැත්තකට ඇවිල්ලා තියෙනවා. අවුරුදු 40කට 50කට ඉස්සලා අඩු ගානේ නිවැරදි එල්ලයකට, ඉෂ්ටි එල්ලයකටවත් භාවනා කරන්න බෑ කියන යුගයක් තිබිලා තියෙනවා. අපි ඉපදිලා තියෙන්නේ අන්නේ ඒ ඒ කද්ද කියන්නේ ඒකට තීරණාත්මක යුගයක. ලෝකේ පුළුවන් තරම් විචිත්‍ර වෙලා බ්‍රේක් dance දාගෙන ජෑස් මියුසික් දාගෙන මේක කරකවන අඹරන ලෝකයකට වෙලි වෙලා අපි නෑ අපිට එච්චරම නම් අමාරුවක් නෑ හැබැයි මේ තියෙන ක්‍රමේ ලැබෙන ලැබෙන චිත්තක්ෂණේ අපි සතිය පිටවන්න උත්සාහ කරනවා කියලා බැලුවොත් අපිට තේරෙන පටන් අර ගන්නවා දැන් ඒකට yes කියන කැමැති වෙන පිරිස වැඩි මොකද ඒගොල්ලෝ දැකලා තියෙනවා ඒක කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපි ඉපදිච්ච යුගයත් එහෙම නැත්නම් අපි ඇවිල්ලා තියෙනෙත් මහා තීරණාත්මක වෙලා. අපි පුංචි කාලේ අම්මලායම අපිට කිව්වේ අවුරුදු බුද්ධ ජයන්තිය පස්සේ සාසනය පිරිහෙනවා කියලා. ඇති 2500 ඉවරයි. දැන් තියෙන්නේ නැති 2500 දැන් ඉතින් ඉවර වෙනවා තමයි කියලා. මහත් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මට හම්බෙච්ච වැදගත් ගුරුවරු තුන් හතර දෙනෙක් හිටියා. දැම්මම කරගන්නව නම් කරගනින්. ඒක ඉවර වෙන්න හදන්නේ කියලා. ඉතින් ඒක හොඳයි මේ උනන්දු කරන එක දැන් මට නම් හිතෙනවා ඒගොල්ලන්ට වැරදිලයි කියලා. දැන් මේ පොඩි උමුත් මේ සතිපාසලේ ගිහිල්ලා දැම්මට පස්සේ උන් උඩ කස්තිරම් ගහන ගමන් මේ කතා කරලා කියනවානේ මට සතිය පිහිටියයි කියලා. ඒකේ මූණ දිහා බලනකොට හිතන්නවත් බෑ භාවනා කරන ගතිය. ਉਹ දඟල දඟලා ඉන්නේ. ਉਹ සතිය කියන එක අල්ලලා. report කරනකොට report කරනවා මේ 60 උටමාරක් නාකි නාකිච්ච භාවනා කරාට වැඩිය අර විනාඩි දෙක තුන භාවනා කරලා කියනවා හිතන්න බෑ මේ හැසිරීමෙන් බලලා එකඟතාවයක් තියා උත්සාහයක්වත් කරව බව මූණේ නෑ මත අල්ලලා තියෙනවා ඉතින් වැඩි හිටියෝ කියන එක වෙන්න බෑ ඔබ බොරු ලියනවා ඒ මේක බොරු නෙවෙයි වැඩි හිටියෝ මන්දෝත්සාහයි නැත්නම් වැඩි හිටියෝ මොකද්ද කියන්නේ හීනමානෙන් ඉන්නේ වැඩි හිටියෝනේ හීනමානෙ ඒ ධම්මවිහාරි ආමතුරු කියනවා පන්ති ළමයි 20 ගාණක් හිටියලු බොඩිව බහල පන්තියක අවුරුදු 6ක විතර ටීචර් කිව්වලු ඔක්කොම ඇස් දෙක වහගෙන භාවනා කරන්න කියලා. භාවනා කරන කියන්නේ සතිය පිටවන. ඉතින් ඔක්කොමලා ලිව්වලු මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. ඒක ළමයි කියවලු මොනවක් අපේන්නේ නැහැ කියලා. ටීචර් ලාවට තද වෙලා තියෙනවා. අනිත් දවසෙත් දාලා බැලුවොත් මේ ළමයා ගෑනු ළමයා හොඳට ෂෝක් එකකට භාවනා කරනවා. ඩීගුරුනට පස්සේ කිව්වලු මට මොනවක් අපේන්නේ නැහැ කියලා. ඊට පස්සේ කළුවාට මොකක් හරි වැරදිලා හොඳට බලන්න හොඳට බලන්න හුස්ම තියෙනවද නැද්ද කියලා හොඳට බලන්න ඉඳගෙන ඉනොට ඇඳුම් පිම්බෙනවා කියලා ඊට පස්සේ මේකෙල්ල තුන්වෙනි දවසේ කළු බැලුවොත් නම් පේනවායි කියලා හා දැන් තමයි භාවනාව පටන් ගත්තේ කිව්වා දැන් ඒක දිහා බලන්න කිව්වා ටික වෙලා කරන එක නැතිලා ගියා කිව්වා ආ හරිනේ ඕක තමයි ඉතින් ටීචර් ඉස්සල් දවසේ තුන්ද ඕකමනේ කිව්වලු ඔය ආනපානේ බලලා හොක නැති වෙනකන් ඕනේ නැහැ. ඉතින් ඒ ආමදුරෝ කියනවා මේ ගුරුවරයා මේ ළමයාගේ හිතට වැරදි අදහසක් දැම්මනම් කමටහන වැරදිට තේරුම් කර දුන්නම් ආයේ මොන බුදු කෙනෙක් එන්න වේද මේ කියලා දෙන්න. ළමයි ඉඳ ගත්තා මොනක් පේන්නේ නැහැ. වෙන්න පුළුවන්. කිලිම බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා ආපු කෙනෙක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් අර වැඩි හිටියෝ කියන බෑ බෑ එහෙම කරලා බෑ. ඕවා අයියන් හුස්ම අරගෙන මයින්හමක වගේ පිඹල හරි ආනපනේ අල්ලපන්. එතකොට ඉසේකක් වෙනවා. කමන්න පැන්ඩෝල ගහපන්. ඉතින් කියලා අරට මොනවා හරි පුම්බරව. ඒකල කියන ඕක ඉවර වෙනකම් බලන්න. ඉතින් ඌ කිව්වොත් ඒ මොන මගුලටද ඉවර කරන්නේ? පටන් ගන්නකොට මට තිබුණ නැහැ කියලා. අරට ගහලා ඔළුවෙන් හිටවලා දන ගහලා මම මේ පොඩි එකාගෙන් කියන්නේ අපිටත් ඕනේ වෙලාවක වාඩි වෙච්ච ගමන් කෙලින්ම ওই මොනක්ක කතා නැතුව ওই විවේක දන්න යන්න පුළුවන්. අපි අදහන්නේ අපි හිතන මේක සෑහෙන්න තටමඬ ඕන දෙයක්. සෑහෙන්න වලි කණ්ඩ ඕන දෙයක් කියලා අර ක්‍රමවේද දාන්න ගියාම අර සරල භාවයේ අර නිහතමානී බව අර කියන අහිංසක මොකුත් නැතුව ක්‍රමවේදය මෝල් ගහ ගිල්ලා වගේ කරදර කරනවා. ඉතින් ඒක තමයි සමත භාවනා ක්‍රමයේ කරන කට්ටියට උඟ වෙලාවට සමාධිය නැහැ කියන ප්‍රචෝදනාව හරියට තියෙනවා. විපස්සනා කරන කෙනාට සතිය වඩන කෙනාට කියන සමාධිය පහ වෙන වෙන දේ මොකද්ද කියලා බලන්න ඒක හරියට වෙන දේ ලියන්න පටන් අරගත්තට පස්සේ ඒ ඉදිරිපත් කිරීමේ ක්‍රමය හරහා sannivedana හරහා පුදුමාකාර අකුලක් කපාගෙන ඉදිරියට යනවා වගේ යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ටික තමයි ඇත්තටම භාවනා ජීවිතේන විචිත්‍රම කෑල්ල. එහෙම නැත්නම් අභියෝගාත්මක කෑල්ල අර කාම ලෝකේ ඉක්මවලා රූප ලෝකෙට යන්නේක. ඉතින් මේක එක සැරයක් කරලා හරියන්නේ දසදහස් වාරේ කරන්න ඕන. කරමින් කරමින් සම්පූර්ණ අවුලකින් පටන් අරගෙන ආයතරයක් පිටි සුද්ධ කර ගන්න තැන යනවා. ආයතරයක් බලනකොට ආය අවුල් වෙලා. මේක ලක්ෂ කෝටි වාරයක් කරනකොට කිසිම කෙනෙක් උපදේශයක් නැතුව මේ ආපු ප්‍රශ්නට මෙන්න මේකයි කරන්න ඕනේ කියලා Taman තුලම ක්‍රමසහ විදි තේරෙන්න පටන් අර ගන්නවා. අනේ එදාට යෝගාවචර තේනවා මේ මම දැන් ඇති කරන තියෙන මේ අත්දැකීමයි. මයි ළඟ තියෙන මේ ට්‍රයිල් ඇන් එරර් කරගත්ත දේ කාටක කියලා දෙන්න බෑ. යාටත් වරද්ද වරද්ද නැගිටින්න කියන එක තමයි කියන්නේ. මොනම ඍජු ක්‍රමයක්වත් නැහැ. මොනම කෙටි ක්‍රමයක්වත් නැහැ. කෙටි ක්‍රම කරන්න ගිය ගමන් ප්‍රතිඵල බලාපොරොත්තු බලාපොරොත්තු සුන් වෙනවා. ඒ නිසා එවැනි තත්ත්වෙ තියෙද්දි දිගින් දිගටම දිගින් දිගට මේ කරන කෙනා ජය ගන්නවා. කවුරු හරි හිටියොත් එහෙම නෑ නෑ මෛත්‍රී බුදුහාමරෝ ආවට පස්සේ මම කෙලින්ම ගිහිල්ලා මෛත්‍රී බුදුහාමරගෙන් කමඨාන් සුද්ධ කරන වැඩේ කරනවා එතන දඹදිව ගිහිල්ලා ආපුවම වැඩේ හරියයි එතන දාහන දීපුවම වැඩේ හරියයි මේ নানা ප්‍රකාර විදිහට අපි හෙට්ටු කරන්න හදනවා ඒ ඔක්කොම කිරුවට කමක් නෑ ඒක ඇති දෝෂයක් නෑ පෞසිද්ධ වෙන්නේ නෑ හැබැයි මේ ඍජු ක්‍රමයේ විතර කෙලිම ප්ලග් වෙන ක්‍රමයේ විතර කෙලිම නිහතමානී ක්‍රම විතර වටනයි කරන්නේ නෑ ඒ නිසා වැටුණා පෙරදුණයි කියලා වැරදුණයි කියලා කිසිසේත්ම හානියක් නැහැ. මම ඒකට කියන්නේ භාවනා කරලා වෙන වැරද්දට මම කියන්නේ හුරතලේ කියලා. පොඩි උන් ඉංග්‍රීසි කතා කරන්න ගියාම වරදිනවනේ. සිංහල කතා කරන්න ගියාම වරදිනවනේ. කවුරක්ක් ගන්නවද? ඌ බහතෝරන වෙලාවේ මොන ගුණ හරපේ කිව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද කවදා හරි හැදෙනකන් ඒක පටන් ගන්න eBay. ඒ වගේ භාවනා කරන එකේ මොන වැරද්ද කෙටුවා සමාව දෙන්න. ඒ මොකද මේ අර අපි ගෙනාවු අගයන් ආඩම්බරයන් අම්බරවගෙන යන වෙලාවක් එන්න පටන් අරගන්න. ඒකට කයත් හිතත් අපේ සදාචාරයත් අපේ හැදියාවත් ඔක්කොම කෝවේ දාලා උණු කරා වගේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කරන ප්‍රයත්නයේදී අත දෙන්න පුළුවන් වෙන්නේ ඒ මට්ටම පැනපු කෙනෙකුට මිස කවදාවත් භවනා නොකරපු කෙනෙකුට හෝ පෙරදිච්ච කෙනෙකුට නෙවෙයි. ඒ නිසා ඊට වැඩි ගිය කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ මනුස්සයාට පුළුවන් තරම් සහයෝගය දෙන්න ඕනේ අනුකම්පා කරන්න ඕනේ. අත දෙන්න ඕනේ. මොකද කවදා හරි නැගිටිනවා. නැගිටට පස්සේ தත්ත්ව වෙනස්. අන්න එතකන් ඇදපන් වෛරෝ බරභාගේ කියන අදින එකයි තියෙන්නේ. ඉතින් ඒකෙන් අද දවසේ ධර්ම දේශනාව સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සිරු දිනාට කරගෙන යන වැඩ තව දහතියෙන් යුක්තව කරන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.